නමෝ බුද්ධාය නමෝ බුද්ධාය නමෝ බුද්ධාය නමෝ බුද්ධාය නමෝ බුද්ධාය දැන් ගිය සතියේ අප කතා කරේ බොහෝ දුරට කොහොමද මේ මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා මෙවැනි ගුණධර්මයන් අපි කොහොමද පුරුදු පුහුණු කරගන්නේ? ඒ වගේම අපි කතා කරා ධර්මයන් අතරින් ගන්නකොට භාවනාව අසුර කොටගෙනත් මේ ආශ්‍රයෙන්ම අපි කතා කරේ බුද්ධානුස්සති, මරණානුස්සති, අසුභ භාවනාව, මෙත්තා භාවනාව එතනටත් ඇතුළත් වෙනවා. එතකොට මේ කොහොමද මේ ගුණාත්මක දේවල් මේ ගුණයන් ප්‍රගුණ කරගන්නේ කෙසේද යන්න තමයි අපි ගරුතර ස්වාමීන් වහන්සේගෙන් අසා මේ බව තමයි අපි වටහා ගත්තේ කොහොමද මේකේ ඵල ප්‍රයෝජන ලබා ගන්න කෙසේ ලබාගත යුතුද කියලා. මම හිතන අවසාන කරේ අපි මේ මරණානුස්සති භාවනාවේ අපි ගුරුතුර ස්වාමින් වහන්සේ කිව්වේ මේ කාලය පමා කරන්න එපා මේ මරණානුස්සති භාවනාවෙන් කියන්නේ හැමතිස්සෙම මේ ඒ ගිය සතියේ වැඩසටහන මතක් කරන්න නම් බත් ගුලියක් කෑවොත් එහෙම කාලා ගිලින්න ප්‍රථමයෙන් මරණය වෙයි කියලා යන ඒ සිහිය තමාගේ පිහිටවා ගන්න පුළුවන් නම් එතකොට එතන ප්‍රමාදයක් නැහැ කියන එක වෙනින් කරුණු කාරණා තමයි අපි ගියේ සතිය වැඩසටහනේ මේ ධර්ම ආශ්‍රයෙන් අපි අසුර කරන ගියේ ඒකේ අනිච්ච දුක්ඛ අනාත්ම යන සංකල්පයන් මේට ඇතුළත් වෙනවා ඒ ගැනත් අපි සැකමින් කතා කරා. ඉතින් ඊට ප්‍රථමව අපි කතා කරා කොහොමද මේ අන්තර්භාව ගැන හේතුඵල ධර්ම ගැන සහ මේ සියලු දේම අපි කතා කරේ තාම සමත භාවනාව ආශ්‍රය කරමින් අපි තාම විදර්ශනාවට ගියේ නැහැ. සමත භාවනාව ඥාන සහ ඥාන ආශ්‍රිතව තමයි මේ කටයුතු සියලු දේම අපි සාකච්ඡා කරමින් ගියේ පසුගිය වැඩසටහන් කීපය තුලම. ඉතින් මේදී කායනුපසනාව, වේදනානුපසනාව, චිත්තානුපසනාවෙහි කොහොමද සිහිය පිහිටවා ගන්නේ? මෙවැනි දෙයක් කෙසේද තවදුරටත් අපි ප්‍රගුණ කර ගැනීමට නම් කොහොමද මේ කරන්න ඕනේ විතක්ක ਵਿਚාර ප්‍රීති සුඛ ඒකග්ගතාවයන් ඥාන මට්ටමට යන්න නම් ඉදි ප්‍රීති සුඛ යන තත්වයන් කොහොමද අපි කායනුපස්සන වේදනාවක් හැටියට මේ හඳුනාගෙන මෙන් තවත් ඉදිරියට යන්නේ කෙසේද කියලා ඒවා අභිභවා කොහොමද අපි යන මේ ගමන සාර්ථකත්වය කරගන්න යන්නේ කෙසේද යන්න. ඉතින් අදත් මම හිතුවා අදත් වැඩසටහන මේ සම්බන්ධව අපි ආශ්‍රය කරේ මෙත්තා මුදිතා කරුණා උපේක්ඛා වශයෙන් අපි කතා කරන ගමන් උත් මං ගිය දැන් නොබෝ වෙලාවකට පෙර මං කිව්වාසේ අනිත් භාවනාවන් ගැන කතා කරන අවස්ථාවේදීම මේ මෙත්තා කියන කරුණ ගැන අපි කතා කරමින් සිටියේ මේ දේ අලලා මං යම්කිසි මාතෘකාවට එන්න කියලා විදර්ශනාවට පෙර මේ ගැනත් පොඩ්ඩක් අපි අපේ ගරුතර ස්වාමින් වහන්සේගෙන් අසා දැනගන්න මම හිතන්නේ අපි කාටත් ප්‍රයෝජන වෙයි මේක මේ ඇත්තරම දානය පිළිබඳව තමයි මම උත්සාහ කරන්නේ අද වැඩසටහන තුලින් යම්කිසි දෙයක් අපිට දැනුවත් කරගන්න යම්කිසි උපදේශක් ලබා ගන්න. ඉතින් මම ඒ කරගන්න පෙර මම ගරුතර ස්වාමීන් වහන්සේ අපේ කිරිපත්ගු ඥානানন্দ ස්වාමීන් වහන්සේගෙන් මම අවසර ඉල්ලනවා මේ වැඩසටහන ආරම්භ කරන්න ස්වාමීන් වහන්සේ දැන් අර මම ඉදිරිපත් කරාසේ හඳුන්වා දීමේදී මේ දාණය පිළිබඳව තියෙන සංකල්පයන් පිළිබඳව මොකද මෙතන තියෙනවා මේ බැලුවොත් එහෙම ස්වාමීන් වහන්සේ මේ ධර්මයේ ආශ්‍රයෙන් මේ හතර විදිහකට මේක වර්ග කරලා තියෙනවා. ඒකේ කියන්නේ ස්වාමීන් වහන්සේ මේ දා මේ අපි දන්නකොට මේ දානේ පිරිනමන අවස්ථාවේදී පිරිනමන්න සහ ඒ පිරිනමන්නාගේ සිත නැතහොත් කුසල් සම්පන්න කෙනෙක් වෙන්න පුළුවන්. හැබැයි ලබන්නා කුසල් සම්පත් නොවෙන්න පුළුවන්. මේක සාමාන්‍යයෙන් ස්වාමීන් වහන්සේ මේක මේ මම මේ කිලින්ම අහන්නේ මොකද මේක තාම අර සමහරලාට වෙන විදිහකටත් තේරුම් ගන්න පුළුවන්. ආයෙ විසින් ඊට පස්සේ අනිත් පැත්තට ලබන්න බොහොම කුසල් සම්පත් වෙන කෙනෙක් වෙන්න පුළුවන්. හැබැයි ඒලා මේ ප්‍රදානය කරන තැනත්තා එච්චර කුසල් සිත් පහපත් සිතක් සිතුවිලි තියෙන කෙනෙකු නොවන්නත් පුළුවන්. අනිත් එකේ දෙන්නම දානේ ප්‍රදාන කරන කෙනටත් ලබන්න මේ දෙදෙනාම කුසල් සිත් නැති අය වෙන්න පුළුවන්. තත්ත්වෙකුත් ගැනත් කතා කරලා තියෙනවා. ඊට පස්සේ කියලා තියෙනවා දෙදෙනාම බොහොම කුසල් ඇති අය වෙන්නත් පුළුවන් කියන කතාවක් තියෙනවා ස්වාමීනා. එතකොට දැන් මෙතන තියෙන ස්වාමීන් වහන්සේ මේ දානේ දීමේදී <coughs> හුඟක් වෙලාවට ස්වාමීන් වහන්සේ මේ දානේ සමා හම්බ කරගන්නාදී. හරිය හැටි හම්බ කරගන්න සම්මා කම්මන්ත සම්මා ආජීව මේ ආශ්‍රයෙන් අපි දන්නා මේ විදිහට ලබා ගන්නත් ඕනේ පැහැදිලි සිතක් සහ නීවරණයන් යටපත් කරගත් සිතක් ඒ අවස්ථාවේදී තියාගෙන කුසල් පිළිබඳව මේ විශ්වාසයත් තියාගෙන මේ දානය පිරිනමනවා නම් අන්න එතන තමයි මේ පින කියන දේ රැස් වෙන්න කියන එක කුසල් කියන දේ රැස් වෙන්න කියන එක. ඒ වගේම ලබන තැනත්තා ඒ වගේම මෙත් වඩන්න පුළුවන්. මේ මෙතන අර අපි කම්පැෂන් සහ වැනි කරුණු මාතෘකා අපි කතා කරා ගිය වතාවේදී එය කරන්න පුළුවන් නම් ඒ වගේම මේ තමා ඇත්තටම නීවරණ යටපත් නොකරගත්තත් කරන්න උත්සාහ කරන තැනත් හෝ අඩුම තරමවත් වෙනවා නම් තමයි හොඳ කියන්නේ. ඉතින් සමහර වෙලාවට එක පැත්තක් තියෙන එක පැත්තක් නැහැ. අනිත් පැත්ත තියෙන අනිත් පැත්ත නැහැ. ඉතින් මෙවැනි මොකද අපි දකිනවා මේක අපිට මේක හරියට අමාරු විස්තර කරගන්න. කොතනද මේ කුසලයේ තියෙන්නේ කියලා. මෙතන කියන්නේ ස්වාමීන් වහන්සේ දෙන්නාගේ හිත පිරිසුදු නම් දෙන අවස්ථාවෙත් දුන්න අවස්ථාවෙත් ඊට පසුවත් ලබන්නා එච්චර කුසල් සම්පත් නෙමෙයි කෙනෙකුට දානෙ උතුම් කියලා. අනිත් පැත්තේ තේ විදිහ. ස්වාමීන් වහන්සේ පොඩ්ඩක් මේක අපිට විස්තර කරන්න පුළුවන් ස්වාමීන් වහන්සේ. නමෝ බුද්ධාය. මහත්ය දානෙ ගැන මම හිතන්නේ අපි ඉස්සෙල්ලාම තේරුම් ගන්න ඕනේ මෙහෙම. දැන් ඔය අපි කතා කරන්නේ ආමිෂ දානෙ ගැන. දාන ප්‍රධාන වශයෙන් දෙකක් තියෙනවා. ආමිෂ දානෙ ධර්ම දානෙ කියලා. දැන් අද අපි ওই කතා කරන්නේ ආමිෂ දානෙ. ආමිෂ දානෙ කියලා කියන්නේ ඉතින් කෑම බීම ආදී පරිත්‍යාග කිරීම ගැන. එතකොට දැන් මේකට පුංචි උදාහරණ කිහිපයක් දැන් භාග්‍යතුන් වහන්සේ අපි දන්න අග්‍ර දක්ෂිනීය ඒ කියන්නේ ලෝකේ දම්පැන් පිළිගන්න සුදුසු අග්‍රම උත්තමයා භාග්‍යතුන් වහන්සේ. දැන් අපි ගම්මු එක සිද්ධියක් තියෙනවා ඔය විමාන වස්තුවල කතන්දරයක් තියෙනවා. මේ මුගලන් මහරහතන් වහන්සේ පිණ්ඩපාතේ වඩිද්දී එක තරුණ හරක් බලන ළමයෙක් මේ ළමයා දැන් ආරක් බලන්න යද්දී ඉදා යා දවල් කෑමට කියලා අග්ගල වගේක් හදාගෙන පොඩි පාසලයක් හදාගෙන මෙයා ගිහින් දැන් මෙයා හරක් දක්කගෙන යන ගමන් මුගලන් මහරහතන් වහන්සේ දැන් පින්ඩපාති වඩිනවා පින්ඩපාති වඩිනවා දැකලා මෙයා කල්පනා කරලා තියෙනවා මට වෙනදටත් මුන්නහන්සේ හම්බ වෙලා තියෙනවා නමුත් මගේ අතේ දෙන්න දෙයක් තිබුණේ අද මේ මට මගේ දවල් කෑම වෙලා තියෙනවා මම මේක මුන්නහන්සේට පූජා කරන්න ඕන කියලා අර අග්ගලා ටික තමන් දවට තියාගත්තු අග්ගල ටික හිත පහන් සිතින් මේ තරුණයා ගිහින් පූජා කරනවා. දැන් එතකොට මේකේ සිද්ධිය දැන් මේ තරුණයාට යම්කිසි පැහැදීමක් තිබිලා තියෙනවා සංඝයා ගැන. එතකොට මේ පැහැදීමෙන් තමයි දැන් ඒතර සංඝයා කියලා ලොකු පිරිසක් නැහැ. එතන එතකොට වැඩ ඉන්නේ මුගලන් මහරහතන් වහන්සේ විතරයි. එතකොට උන්වහන්සේට ගිහිල්ලා පූජා කළා. පූජා කළා දැන් උන්වහන්සේ මේ අරගෙන වඩිද්දි මේ ගොපලු දරුවා කෑ ගහගෙන වැටුණා. කෑ ගහගෙන වැටුණා. මුගලන් මහරහතන් වහන්සේ හැරිලා බැලුවා. බලද්දි නායක දෂ්ට කළා. ඊට පස්සේ මුගලන් මහරහතන් වහන්සේ එතෙන්ට වැඩියා. දැන් බලන්න මේක හරි මේ ඒ යුගයේ උන්වහන්සේලාගේ තියෙන ශ්‍රේෂ්ඨකම මුගලන් මහරහතන් වහන්සේ වැඩම කරලා දැන් අර ළමයා වේදනාවෙන් දැන් බිම වැටිලා මුගලන් මහරහතන් වහන්සේ දිහා බලනවා. ඒ ඉස්සරහා මුගලන් මහරහතන් වහන්සේ වාඩි වෙලා අර දීපු අග්ගල ටික වළඳනවා. දැන් වර්තමානයේ වුණා නම් අනේ හාමුදුරනේ මාව විදිග්ගාවට එක්ක යන්න හරි මොනාරි කෑ ගහනවා එක්කෝ මේ අපිත් පාත්‍රයේ තියලා දුවලා කෑ ගහගෙන මොකක් හරි මෙයාගේ පණ බේර ගන්නනේ අපි දැන් කල්පනා කරන්නේ. දැන් මෙතන ඊට ආත්පසින් වෙනස් මුගලන් මහරහතන් වහන්සේ ගලේ අරක වළඳනවා. අර තරුණයා හරි බලාගෙන හිටියා අනේ මම දීපු අග්ගලා වළඳනවා. මහරහතන් වහන්සේ පහන් සිතින් මැරුණා. දෙවියන් අතර උපන්නා. දෙවියන් අතර උපන්නාට පස්සේ මම කල්පනා කළා මට කොහොමද මේ ලැබුණේ? බැලුවාම ජීවිතේ කරපු එකම පින. මොකද්ද මුගලන් මහරහතන් වහන්සේට මේ අග්ගල ටිකක් පූජා කරලා. ඔය වගේ තව සිද්ධියක් තියෙනවා. මේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ දවස් 7ක් නිරෝධ සමාපත්තියට සමවැදලා ඉඳලා ඊට පස්සේ පින්ඳ පාතේ වඩිද්දී දකිනවා මේ බොහොම දුප්පත් පොරි හදලා කියන්නේ වී යහුලලා ඒ වී පොරි හදලා විකුණලා මේවා කරන මේ වයසක ආච්චි කෙනෙක් මේ ආච්චි පොරි හදන තැනට මේ මහාකාශ්‍යප මහරහතන් වහන්සේ වඩිනවා මේ එතකොට පේනවා ඒ කාලේ හිටපු ආස්තරණ මිනිස්සු පවා මේ චිත්ත ප්‍රසාදයෙන් හිටිය සංඝයා ගැන සිත පහදවාගෙන හිටිය මුන්වහන්සේලා නිකලෙස් මුන්වහන්සේලා ආර්ය මාර්ගයේ වඩින උත්තමයෝ උන්වහන්සේලා අවබෝධය කරා ගිය උත්තමයන් කියලා චිත්ත ප්‍රසාදයේ සංගය ගැන ඒ චිත්ත ප්‍රසාදේ තමයි මේ පින්න බලවත් කරලා දුන්නේ. ඉතින් මේ ආචිත් පොරි ටිකක් පූජා කළා. පූජා කළාට පස්සේ දැන් කොච්චර මේ ආච්චිගේ හිත පෑදුනාද කියන්නේ මේ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ ආපහු වඩිද්දී මේ ආචිත් පිටිපස්සෙන් ගියා. නන්දගෙන සතුටට. එයාචිට තර වගේ සර්පෙක් පෑගුණා. පෑගිලා මේ අච්චි මැරුණා. ඒක හිත හිතා මැරුණා. මැරිලා දිව්‍යාංගනා කියලා උපන්නා. මේ ඒ ඒ පොරි වලට කියන්නේ ලාජ කියලා. ඒ නිසා ඒ නමින්ම ලාජා කියලා දෙවගණක් කියලා උපන්නා. ඊට පස්සේ මේ දෙවගණ කල්පනා කළා මේ මං කොහොමද මේ දිව්‍ය ආත්මයටපත් උනේ දැනගත්තා මේ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේට පොරිචුට්ටක් පූජා කළා මේ මේ ඒ නිසා මම හිතුවා මට මේ පින අවසන් වෙන්න කලින් මට තවත් පින් කරගන්න ඕනේ කියලා මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ වැඩ හිටි තැනට ගිහිල්ලා මේ පාන්දර ගිහිල්ලා මේ මේ දිව්‍යංගනාව අතු ගන්නවා පෑම් පෑම් පුරවලා තියෙනවා ඉතින් මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ බලන පාන්දර කුටියෙන් එළියට වැටලා මේ ඔක්කොම අතු ගාලා පෑම් පුරවලා තියලා කවුද මේ කරන්නේ කියලා දවසක් අහු වුණා මේ දිව්‍යංගනාව කරන්නේ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ දිව්‍යංගනාව මෙලව ගත්ත මේ ඉන්න එපා මේ පැත්තේ කුටි සුද්ධ කරන්න අනේ ස්වාමිනී ඔබ වහන්සේට මම මේ පොරි මේ පොරි බිඳක් පූජා කළේ මට මේ සම්පත් ලැබුණේ. මම මේ සම්පත් දිව්‍ය සම්පත් තුළ ස්ථාවර වෙන හිතාගෙන මේ කරන්නේ. ඉතින් මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ ආවාද කළා පිටත් කළා එහෙම කරන්න එපා කියලා. තවසා තවතාවක තියෙනවා සක්දිවිඳු සුජා කියන ඒ සක්දිවිඳුගේ බිරිඳ අසුර කන්‍යාව සමග හිඟන්නෙකුගේ වෙස් අරගෙන චූටි පැල්පතක් මවාගෙන මහා කාශ්‍යප මහ රහතන් වහන්සේට දාන දෙනවා. එතකොට අපිට පේනවා මේ දානේ දීමේදී බුදුරජාණන් වහන්සේගේ කාලේ දැන් අපි මුල් කාලේ ගත්තොත් එහෙම සම්පූර්ණයෙන්ම සංඝයාගේ තිබිච්ච ගුණාත්මක වාසනා මහිමේ සංඝයාගේ තිබිච්ච නිකිලිස් බව සංඝයාගේ තිබිච්ච අවබෝධය සංඝයා කිව්වහම බුදුරජාණන් වහන්සේගේ කාලේ මුල් කාලේ වැඩ හිටියේ ඒ රහතන් වහන්සේලා ඒ ඒ උන්වහන්සේලාට මිනිස්සු පුදු පූජා කිරීම තුළ ඒ මිනිස්සුන්ට මේ එවලේ එවලේ විපාක දුන්නා. එච්චරටම මේ මේ මුක්තමන් වහන්සේලාගේ ගුණ සම්පත්. එතකොට කාලයගේ ඇවෑමෙන් ඊට පස්සේ ශ්‍රාවක පිරිස් ගිහි ශ්‍රාවක පිරිස් ගොඩාක් බිහි වුණානේ. බිහුණාම දැන් එක සිදුවීමක් තියෙනවා. ඒකේ මේ කුල සූත්‍රය කියලා ඒකෙත් සඳහන් වෙනවා මේ බුදුරජාණන් වහන්සේ නාලන්දාවට පිණ්ඩපාතේ සංඝයාත් සමග පිඬුසිඟා වඩිනවා නාලන්දාව. චාරිකාවේ වඩින ගමන් අතරමඟ වැඩම කළා. ඒ කාලේ මේ නාලන්දාවේ මේ කුඹුරු වලට මේ ශස්්‍ය රෝගයක්. ඒ කියන්නේ කුඹුරු වල දහන්නේ රෝගයක් හට අරගෙන කුඹුරු වල අස්වැන්න නැතුව ගියා. ඊට පස්සේ රාජ රජයේ ගබඩාවලින් තමයි සලාක ක්‍රමයට හාල් දුන්නේ. ඉතින් මේ කාලේ මිනිස්සුන්ට බොහොම ටික අමාරුයි. ඒ අමාරු කාලේ බුදුරජාණන් වහන්සේ භික්ෂු සංඝයා සමග පින්ඩපාති වැඩියා. මේක ආරංචි වුණා නිගණ්ඨනාථ පුත්‍රට. නිගණ්ඨනාථ පුත්‍ර තමන්ගේ ශ්‍රාවකයෝ උසිගැන්නුවා. දැන් නිගණ්ඨනාථ පුත්‍ර කියන්නේ එළෝලි බතු වෙනේ ජීවිතේ කැප කරපු කෙනා. තමන්ගේ ශ්‍රාවකයන් උසිගැන්නුවා. ගිහිල්ලා සමන ගෞතමයන් සමග වාද කරපන් කිව්වා. කොහොමද කියලා ගිහිල්ලා අහන්නේ කිව්වා. ඔබ වහන්සේ කරුණාවන්තද කියලා. එතකොට මේ සමන ගෞතමයන් උත්තර දෙයි කිව්වා. ඔව්. මේ මම කරුණාවන්තයි කියලා උත්තර දෙයි කිව්වා. එහෙම කරුණාවන්ත යාගෙනද මේ දුර්භික්ෂ කාලේ මිනිසුන්ට කන්න නැති කාලේ මේ මේ මේ සිය ගණන් දහස් ගණන් මේ පිණ්ඩපාත යන්නේ පාරට බෑලා මේ මිනිසුන්ගේ බත්පත ගසාගෙන කන්න මේ ඒ නිසා මේ මිනිසුන්ගේ පවුල් නැසෙනව නේද කියලා කියන්න කිව්වා. ඉතින් මේක අහගෙන ගිල්ල මේ අදරත්වයේ උසී ගන්නවල බන්නවන්න ලේසිනේ. දැන් කාට හරි කෙලින් බයින්න ඕනේ නැත්තම් කෙලින් බයින්න ආත්ම ශක්තිය නැත්තම් වෙන කෙනෙක් ලා උසී ගන්නවල නෙබයින්නේ. ඉතින් අදත් කරනවනේ ඒක. ඉතින් ඒ කාලෙත් කළා. ඊට පස්සේ මේ ඔය වගේ බුදුරජාන් වහන්සේ ගාවට මෙයා ගියා. ගෙන් කිව්වා මේ භාග්‍යතුන් වහන්සේ ඔබ වහන්සේ කරුණාවන්තද කියලා ඇහුවා. තථාගතයන් වහන්සේ සත්‍යයන් කෙරෙහි කරුණාවන්තයි කිව්වා. එහෙම කරුණාවන්ත නම් මේ දැන් බලන්නකෝ මේ දුර්භික්ෂයක් තියෙන කාලේ මේ කන්න නැති කාලේ සලාක වලින් යැපෙන කාලේ මේ ඔබ වහන්සේ සිය ගණන් භික්ෂුන් වහන්සේලා පිරිවරගෙන මේ පින්ඩ පාත යන හැමතැනම මේ මිනිසුන්ගේ බත්පත නෙමේ ගසාගෙන කන්නේ මේ මිනිසුන් නැති වෙනවන කිව්වා. එතකොට බුදුරජාණන් වහන්සේ හරි ලස්සන උත්තරයක් දුන්නා. උන්වහන්සේ වදාලා පින්වත මම බලනවා. මම මේ මොහොතේ බලනවා ආපස්සට ආපස්සට බලනවා 91 කල්පයක් උයාගත්තු බත් පිටක් තව කෙනෙකුට දීම හේතුවෙන් පවුලක් විනාශ වෙලාද මම බලනවා ආපස්සට කිව්වා බලද්දි පේනවා කිව්වා එහෙම එකක් වෙලා නැහැ කිව්වා හැබැයි විනාශ වෙන කරුණ තියෙනවා කිව්වා ඒ විනාශ වෙන කරුණ තමයි කිව්වා ඒ ආදායමක් ලැබෙන පිළිවෙලට පවුලේ කටයුතු නොකිරීම. ඊළඟට අලසකමින් කටයුතු කිරීම. ඊළඟට දුස්සීලභාවය. ඊළඟට මේ පවුල් පවුලේම අඟුරක් ඒ කියන්නේ පවුලේම විනාශ කරන කෙනේ පවුලේ පහළ වීම. ඊළඟට පරිපාලන දුර්වලතා. ඊළඟට උන්වහන්සේ දේශනා කරලා තියෙන අන්තිමික අනිත්‍ය කියන්නේ. ඉතින් ඒ බඳු දෙයකින් නැති වෙනවා මිසක් මේ දීපු දෙයක් නිසා නැති වෙන්නේ නැහැ කියනවා කෙනෙක්. කියලා මේ බුදුරජාණන් වහන්සේ හරිය ලස්සනට මේ දීම ගැන පැහැදිලි කරලා තියෙනවා. ඒක තැනක බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි දීමේ අනුසස් ගැන තථාගතයන් වහන්සේ තරම් අනිත්‍ය දන්නවනම් තමන්ගේ අතටගත්තු බත් බත්පතෙන් බත් පිඬක් තව කාට හරි දීලා එයා කන කෙනෙක් කියනවා. ඊළඟට ඒක දේශනා කරනවා මහණෙනි මේ යම්කිසි කෙනෙක් ඉදුල් භාජන හොදලා දැන් වළම්පිඟ හොදනවනේ. ඉදුල් පිඟානත් හොදනවනේ අපි. මේ හෝදන ඉඳුල් වතුර සතෙකුට ආහාර වේවා කියලා වීසිකලොත් ඒකෙත් පිනක් තියනවා කියනවා. එතකොට අපිට පේනවා මොකද ඊතර ලැබීමක් බලාපොරොත්තු වෙන්නේ නැහැ නේද? ඒක තමයි. දානේ දීමෙන් මෙයා කරයි කියන්නේ. තව කෙනෙක් සුවපත් වේවා කියන අදහසෙන් දීම තුල දැන් මේ හැම එකකදීම තියෙන්නේ බලාපොරොත්තු වීමකට වඩා වෙනස් එකක්. බලාපොරොත්තුෙන් දන් දීපු ශ්‍රාවකයෝ ගැනක් තියෙනවා. මාර්ගඵලලාභී ශ්‍රාවකයෝ පවා හරි ලස්සන අපේක්ෂා සහිතව දන් දීපු අවස්ථා තියෙනවා. නමුත් මේකේ දැන් මේකේ වැදගත් වෙන්නේ මේ දානේ ලැබූ පිරිස. මේ දානේ ලැබූ පිරිස 100%ක්ම බලපානවා දානයක් මහත්ඵල මහානිසංස වෙන්නේ. ඒ සඳහන් වෙනවනේ සඳහන් වෙනවා මේ යෝ සීලවා සීලවන්තේසු දදාති දානං යම් කිසි කෙනෙක් සීලවන්ත වෙලා, ඒ කියන්නේ ගිහි ශ්‍රාවකෙක් ඉන්නවා සීලවන්ත කෙනෙක්. සීලවන්තේසු දදාති දානං. සිල්වතුන් උදෙසා දම් දෙනවා. ධම්මේන ලද්දං සුපසන්න චිත්තු. ධාර්මික ලැබෝදී පහන් සිතින්. අபிසද්ධහං කම්මඵලං උලාරං. එයා කර්ම කර්මඵල විශ්වාස කරනවා. තං වේ දානං විපුල පලන්ති බ්‍රූමි. ඒ දානේ මහත්ඵල මහානිසංසය කියනවා. තව දාන කෙනෙක් තියෙන යෝ යෝ දුස්සීලෝ සීලවන්තේසු දදාති දාන. එයා දුස්සීල වෙලා ඉන්නවා. හැබැයි සිල්ලතුන්ට දානි දෙනවා. ඒකෙත් මහත්ඵල මානිසංසය කියනවා. සමහර විට දුස්සීලෙක් ඉන්නේ දුස්සීලයන්ට දාන දෙනවා. ඒක මහත්ඵල නෑ කියලා. ඉතින් මේ නිසා ස්වාමීන් එතන අර පොඩ්ඩක් ස්වාමීන් වහන්සේ තව පොඩ්ඩක් පැහැදිලි කරන්න බලන්න ස්වාමීන් අර මම මේ කතාවස්සුවක් ආශ්‍රිත ගෙගේ හිටියා මේ දඩයක් කරුවේ. එහෙම මිය ගිහිලා പ്രേත ආත්මයක් ගන්නවයි කියලා එතකොට ඔහුගේ බිරිඳ ගිහිලා මේ දුස්සීලවන්ත කෙනෙකුටමයි දානයක් දෙන්නේ කියලා. ඒත් දඩෙමෙන් කරගත් එකක්. මේ එතකොට ඒක හොයාගෙන තියෙන්නේ මේ දාණයට වාජනය වෙන දෙත් හොයාගෙන තියෙන්නේ අධර්මයෙන්. එතකොට දෙන්නෙත් එතන පැහැදිලි සිතක් නැහැ, පිවිතුරු සිතක් නැහැ. ඒ වගේම දෙන්නේ. දෙන්නේ ලබන්නත් එසේමයි දුස්සීල කියලා. එතකොට මේ ප්‍රේතාත්මයක තුන්වරක් ඒ විදිහට දාන දුන්නයි කියලා මේ ප්‍රේතාත්මයේ හිටපු ඒ සැමියා මිය ගිය එක්කෙනා දඩයක් කරුවා කිව්වා කියලා මගේ දාහනේ තුන් සැරයක්ම හොරකම් කරගත්තයි කියලා. ඉතින් මට මේ මේකෙන් පිහිටක් උන්නේ නැහැ කියලා. අන්න ඒ පිළිබඳ මොකක්ද ඔව් මෙහෙම ඉතින් දැන් බුද්ධ දේශනාව සඳහන් වෙනවා මේ දානේ සම්බන්ධයෙන් තියෙනවා මේ ඉන පරිභෝග. දැන් දැන් දානේ දුන්නොත් ඒ දානේ වළඳන කෙනා දුස්සීල නම් එයා ණයට කන්නේ. ඉන පරිභෝග. යාට ගෙවන්න වෙනවා. ඊළඟට තියෙනවා මේ සාමි පරිභෝග. ඒ කියන්නේ දානෙට සුදුසු නම් සීලවන්ත නම් ඒ දාණය යාට කැපයි. දායජ්‍ය පරිභෝගයට දායාදයක් හැටියට හිමි. යා මාර්ගඵල ලබනවා නම් දායද හැටියට යාට හිමි කියනවා. අර වේලාම සූත්‍රයේ සඳහන් වෙනවා බුදුරජාණන් වහන්සේ අතීත ආත්මික ශ්‍රමණ බ්‍රාහ්මණුන්ට පුදුම විදියට රන් රිදී මුතු මැණික් නානා ප්‍රකාර උපභෝග පරිභෝග වස්තු දන් දෙනවා. ඒ මොනවා දන් දුන්නත් ඒක සඳහන් වෙනවා ඒක ditthi සම්පන්න කෙනෙක් හිටියේ නෑ කියන එතන. ditthi සම්පන්න කෙනෙක් කියලා කියන්නේ මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කළ යුතු කියන මතයට පැහැදිලිව ආපු එක්කෙනෙක් ඒ දාන පිළිගන්න ඉඳලා නෑ කියනවා. ඒ හේතුවෙන් ඒ දානේ මහත්ඵල මහානිසංස වෙලා නෑ කියනවා. එතකොට අපිට පේනවා මේ සංඝයාගේ පාරිශුද්ධ භාවය සංඝයාගේ ගුණවන්තකම සංඝයා ධර්මාර්ගය තුල සිටීම සංඝයා සීල සම්පන්න වීම සමාධි සම්පන්න වීම ප්‍රඥා සම්පන්න වීම ලෝකයාට මහා සැපයක් ලෝකයාට මහා අනුග්‍රහයක්. අර එක තැනක තියෙනවා පිණ්ඩපාත පාරිශුද්ධි සූත්‍රය කියලා මජ්ක්‍ධිම නිකාය දේශනාව. ඒක සඳහන් වෙනවා මහණෙනි අනිත් අය කෙරෙහි හිතානුකම්පීන. තමන්ට දෙන චීවර පිණ්ඩපාත සේනාසන ගිලානප්‍රත්‍ය කියන මේ සූපසේට එයට අනුග්‍රහ කරන්න ඕනේ කියලා හිතනවා නම් සීලවන්ත වෙන්න කියනවා. ඉන්ද්‍රිය සංවරයෙන් යුක්ත වෙන්න කියනවා. සතර සතිපට්ඨානෙන් යුක්ත වෙන්න කියනවා. මේකෙන් කියනවා මේ දානේ පාරිශුද්ධ බවට පත් වෙන්නේ. එතකොට අපිට පේනවා මේ බුදුරජාණන් වහන්සේ පණවදාලදී කොච්චර කොච්චර පුදුමසහගත දියක්ද කියන්නේ මම මේකට හොඳ සිදුවීමක් කියන්න මේ මෑත භාගෙ වෙච්ච අපේ ශිෂ්‍ය නමකට මම සිද්ධ වෙච්ච ඒ ඒ ගෙදරට ගිහිල්ලා දැන් ගෙදර දවල් දානේ වළඳලා ඔක්කොම කරලා දැන් හවස පිටත් වෙන ලෑස්ති වෙද්දී අම්මා සිහි නැතුව වැටිලා වැටුණට පස්සේ කලබල වෙලා හොයලා බලනකොට දැන් අම්මගේ ඇඟේ ඉන්නේ තාත්තා දැන් තාත්තා කතා කරනවා ආවේශයෙන්. කතා කරලා කියනවා අනේ මට පින් නෑ කියලා. ඉතින් මේ පුතා දැන් පැවිදි වෙලා දැන් අපි ළඟ පැවිදිලා ඉන්නේ. එතකොට පුතා අහනවලු මේ තාත්තා මේ මනුස්ස ලෝකෙින් දිදි පින් කරගත්තේ නෑ දන්නේ මම පින් කරගත්තේ නෑ කිව්වා. දාන දානයක් මට දී ගන්න හරියට හම්බුන්නේ නෑ කිව්වා. ඊට පස්සේ දැන් මුකුත් කරගන්න විදිහකුනේ දැන් හවස් වෙලානේ. දැන් මේ පුතා කල්පනා කළා දැන් මේ තාත්තට කොහොම හරි අහලා තියෙනවා දැන් තාත්තට පින් ගන්න පුළුවන්ද? අනේ මට පින් ගන්න බෑ මම මේ පෙරේතාවක් වෙන්නේ කිව්වා. ඊට පස්සේ අහලා තියෙනවා මේ පිරිසත් කොහොමද මට සේම් සොටුවක් නැහැ කිව්වලු. ඊට පස්සේ මේ පුතාට හරි අනුකම්පාවක් ඉදලා තාත්තට කියලා තියෙනවා තාත්තා ඉනන් ඉන්න මම උපකාර කරන්නම් කියලා දැන් මොකද කළා තියෙන්නේ පැම් වාජනයක් කරගෙන තාත්තගේ අතර දිස්ත්‍රි අතර දීලා. කියලා කිව්වලු දැන් බුදුගුණ කියන්න කියලා දැන් මේ පුතා බුදුගුණ කියවනවා. කියලා කිව්වලු දැන් ඕක ගිහිල්ලා භාග්‍යතුන් වහන්සේට පූජා කරන්න කියලා ගෙදර වන්දනා කරන පිරිමි ගාවට ගිහිල්ලා දැන් මේ දිස්ත්‍රික්කෙම ආවේශ වෙලා ආරාම්ම ගිහිල්ලා ගිහිල්ලා දැන් අරක පූජා කළා. ඊට පස්සේ තව අතුරු එකක් දීලා තියෙනවා. දීලා කිව්වලු සංගුණ දැන් කියන්න කියලා සුපටිපා භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා මනා පිළිවෙතින් යුක්තයි කියලා මේ වගේ සුපටිපන්න උදිපටිපන්න ආදී ගුණ ටික කියලා. දැන් මේ මේ පොඩි නම කල්පනා කරලා තියෙන දැන් කවුරුත් නැහැ මෙතන වෙන කෙනෙක් පිළිගන්න සංඝයා හැටියට මම විතරයිද කියලා. එහෙනම් මට දෙන්න කියලා පිළි අරගෙන වළඳලා. දැන් ඊට පස්සේ අහලා තියෙනවා ඊට පස්සේ සිහි නැතුව වැටිලා. වැටලා දැන් ආයෙන ගෙටලා. ඊට පස්සේ නැගිටින් පස්සේ අහලා තියෙනවා දැන් තාම දිෂ්ටියෙන් ගිහිල්ලා නැහැ. දැන් මගේ පිපාසෙ නැහැ කිව්වලු. එවලම විපාක ලැබෙනවා. හැබැයි බඩගින්න නම් තියෙනවා කියලා. ඊට පස්සේ දැන් කල්පනා කරලා දැන් බඩගින්න තියෙනවා පිපාස ගෙවුණා. දැන් මොකද්ද කරන්න කියලා කල්පනා කරද්දී දැන් විකාලේ සුදුසු කැප කාලයක් නෙමෙයි. ඊට පස්සේ කල්පනා කළා දැන් මොකද කරන්න කියලා බලද්දි ගෙදර තිබිලා තියෙන හකුරු. හකුරු කෑල්ලක් බුදුරජාන් වහන්සේට අර වගේ බුදුගුණ කියලා පූජා කළා. ඉතුරු හකුරු කෑල්ල සංඝයාට පූජා කළා. ආයි අර සීනතු වැටිලා. ඊට පස්සේ කතා කරාම ඊට පස්සේ සීයවිල කියලා තියෙනවා අනේ මේ තුනුරුවන්ට පූජා කරපු දේ මහත්ඵලයි මහනිසංසයි මගේ දැන් පිපාසෙත් නැහැ මට බඩගින්නක් නැහැ කිව්වලු මට දැන් ආහාර පාන තියෙනවා කිව්වලු ඊට පස්සේ මට දැන් වස්ත්‍ර නැහැ කිව්වලු එතකොට අර මේ ස්වාමීන් වහන්සේ ගෙදරට වඩිනවා කියලා ආරංචි වෙලා ළඟ පාත අක්ක කෙනෙක් සිවුරක් මහගෙන ඇවිල්ලා තියෙනවා ඒ සිවුරත් සංඝයාව දිසා කියලා පූජා කළා ඒ පූජා කළ ඉවරුනාට පස්සේ අම්මා සීය නැතුව වැටිලා ඊට පස්සේ අම්මා නැගිටලා තියෙනවා තාත්තා නැහැ ගිහින් ගිහිල්ලා එතකොට මේ විනාඩි කීපයක් ඇතුළත මේ සිද්ධිය වුණේ. මම කල්පනා ඉතින් මේ මේ ස්වාමීන් වහන්සේ මට ඇවිල්ලා කිව්වා අනේ ස්වාමීනි මම පුදුම විදියට පැහැදුනා. ගෙදර සීල දිනා පැහැදුනා කිව්වා භාග්‍යතුන් වහන්සේ ගැන. පැහැදුනා කිව්වා ශ්‍රාවක සංඝයා ගැන. ඇයි මේ උන්වහන්සේලාගේ තියෙන ගුණ සම්පත්. ඊළඟට මට තව හොඳ අත්දැකීමක් තියෙනවා මේ හොංකොං වල සිද්ධියක්. මේ හොංකොං වල මහත්තයෙක් මට කතා කරලා කිව්වා ඒ කියන්නේ අපේ ධර්මය අහලා ඒක අන්‍යාගමික මහත්තයෙක් බුද්ධ ආගමට ඇවිල්ලා. ඇවිල්ලා දැන් එයා බෞද්ධ ප්‍රතිපත්තිය පටන් ගත්ත දවස් ඉඳලා එයාට හීනේ ඥාති ඇවිල්ලා කරදර කරනවා. ඊට පස්සේ මගෙන් ඇවිල්ලා දැන් මොකද කරන්න කියලා ඒවා. දැන් මම බැලු දැන් හොංකොං වල මම මෙහිදලා මම මොනවා කරන්නද? ඊට පස්සේ මම කෝ එහෙනම් ගෙදර මේසෙට හොඳට සුදු රෙද්දක් කෙලලා හොඳට මගුල් මේසෙට වගේ ප්‍රණීත විදිහට දාන මාන හරි ගස්සලා භාග්‍යවතුන් වහන්සේ උදෙසා පූජා කරා. මම මේ මහත්යට කිව්වේ මහත්යගෙදර බුදු පිළිමයක් තියෙනවා. මම කියන මහත්යව කරන් යන්න ගිහලා තියලා භාග්‍යවතුන් වහන්සේ උදෙසා බුද්ධ පූජාව කැපසරුප් විදියට වෙලාවට පූජා කළා. ඊට පස්සේ පිරිත් කියලා පින් දෙන්න කිව්වා. ඊට පස්සේ සතියකින් මට කෝල් කළා. මට කිව්වා අනේ ස්වාමීන් හරි ආශ්චර්යයි. එදා ඉඳලා මෙයාට මේ හීන පේන්නේ නැහැ කිව්වා. එතකොට තාමත් මේ බුදුරජාණන් වහන්සේගේ මේ දක්ෂිනාර්හ ගුණය ජීවමානයි. තාම සංඝයාගේ දක්ෂිනාර ගුණේ ජීවමානයි. එතකොට අර දන් දෙන කෙනාටත් දන් පිළිගන්න කෙනාටත් ඒකට මොන ගෞරවයක් තියෙන්න ඕනේ. අපි මේ දානි දෙන්නේ ආර්ය සංඝයාගේ නාමයෙන් කියලා. ඒ කියන්නේ දැන් බුදුරජාණන් වහන්සේගේ කාලේ වැඩ සිටියේ සංඝයාගේ ගුණයක්නේ අදටත් බලපවත්න්නේ. දැන් අදටත් බලපවත්න්නේ බුදුරජාණන් වහන්සේගේ කාලේ වැඩ සිටියේ සංඝයාගේ ගුණය තමයි. එතකොට උන්වහන්සේලාගේ ගුණ සිහි කරලා අදට පවා යම් සුළු දෙයක් පූජා කළත් ඒ පූජාවේ මහත්ඵල මහානිසංස තියෙනවා. ඒක නිසා තමයි අපි දානෙදි කියන්නේ මේ සිත පහදවාගෙන දන් දෙන්න කියලා. තුන්සිත කියනවනේ. තුන්සිත කියනවා. ඔව් තුන්සිත කියලා කියන්නේ දන් දෙන්න කලින් දන් දෙන්න කලින් එයාට කරුණ සහිතව පහදා ගැනීමක් තියෙන්න ඕනේ. මම මේ දානෙ දෙන්නේ ආරි සංඝයාටයි. එතකොට දන් දෙන වෙලාවේ පැහැදීමක් තියෙන්න ඕනේ. මම මේ දානෙ දෙන්නේ ආරි සංඝයා උදෙසා. දන් දීලා ඉවරුනාට පස්සේ මම දානේ ආර්ය සංඝයා උදෙසා පූජා කළා කියලා සතුටටපත් වෙන්න ඕනේ. මෙන්න මේ කාරණේ කරුණ සහිතව කරගන්න පුළුවන් නම් කෙනෙකුට එයා තුන්සිත පහදාගෙන දානේ දුන්න කෙනෙක්. තුන්සිත පහදාගෙන දුන් දානේ උන් ගියේ තැන ලැබේ නිදානේ කියලා ලෝවට සංගරණ කවියකක් තියෙනවා. ඉතින් මේ නිසා මේ දාණය දීමේදී හරියට ඒ ගැන දැනුම් තේරුම් කමක් තියෙන්න ඕනේ. දැන් අපි දන්නවා දැන් සමහර තැන්වල කියනවා දානේ දීමනේ මේක කියන්න ඕනේ මේ දාන දීමේදී එළවලු බතු විතරක් දෙන්න එහෙම නැත්නම් මස් පාන දෙන්න එපා අපාගත වෙනවා කියන එක බොරු කතාවක්. එහෙම කිව්වම පෞසිද්ධ වෙනවා. මොකද හේතුව සංඝයාට ලැබෙන දේ බලක් ගන්න හොඳ නැහැ අපි. මොකද සංඝයාට ලැබෙන දේ අපේ දෘෂ්ටියකට හිර වෙලා අපි ඒක වැළැක්වුවොත් ඒ වළක්වපු අකුසලිය අපි අරන් යන්න ඕනේ. ඉතින් ඒ නිසා මේ දානයක් දීමේදී යම් කෙනෙක් සංඝයාට ප්‍රණීතාකාරයට දානයක් දෙන්න ලෑස්ති වෙනවා නම් අපි කරන්න ඕන එක වළක්වන්න නෙමෙයි ඒක අපි අනුමෝදන් වෙන්නයි ඕනේ. එතකොට අනුමෝදන් වීමේ හැකියාව අපිට ගොඩාක් උපකාරී වෙනවා මේ දානේ සම්බන්ධයෙන්. එහෙම නැත්නම් වෙන්නේ මේව දෙන්න හොඳ නෑ, ආරක දෙන්න හොඳ නෑ, මේක දෙන්න හොඳ නෑ කියලා වළක්වනවා සමහර අය. එක්කෝ බය කරනවා, අපහාස කරනවා. එහෙම කළාට පස්සේ අර මේ සිත පහදවාගෙන දෙන එක නෙමෙයි තියෙන්නේ. ඒ නිසා දැන් හොඳම උදාහරණය මම කියන දානේ සම්බන්ධයෙන් මේ බුදුරජාණන් වහන්සේගේ කාලේ සිද්ධ වෙච්ච එකක් උග්ග කියලා සිටුවරේ. මෙයා සෝතාපන්න වෙච්ච එකේ නෙමෙයි අඟුතරනිකයි තියෙන බුද්ධ දේශනාවක්. ඒකේ තියෙනවා බුදුරජාණන් වහන්සේට කියන භාග්‍යතුන් වහන්සේ ප්‍රධාන හතර නමකට පුළුවන් නම් වඩින්න කියනවා. ඉතින් එතන ඒ කියන්නේ ලොකු එකත් මට සෝයනසින් අහන්න මේ සාංගික කියන කොටත් හතර නමක් ඉන්න අවශ්‍යයි. නෑ නෑ නෑ ඒ ඒ ඇත්තෙම විනය කර්මයකට තමයි හතර නමක් ඕනේ. සාංගික දානය දෙනවා කියන්නේ විනය කර්මයක් නෙවෙයි. දැන් විනය කර්මය කියලා කියන්නේ සංඝයාගේ කටයුත්තක්. දැන් සංඝයාගේ කටයුත්තේදී භාග්‍යතුන් වහන්සේ මේ සමූහයක් නියෝජනය වෙන්නේ හතර නමකට වඩා ඉහළින් කියලා තමයි භාග්‍යතුන් වහන්සේ සම්මත කළේ. එතකොට එක නමක් නෙමෙයි දෙනමක් නෙමෙයි තුන් නමක් නෙමෙයි. හතර නමකට වඩා ඉහළින් තමයි සමූහය නියෝජනය කරන්නේ. එතකොට සමූහය නියෝජනය කරන්නේ විනය කර්මයකට. දැන් සාමාන්‍ය භික්ෂුන් වහන්සේ නමක් ගත්තත් අපි ගම පින්ඩපාතේ භික්ෂුන් වහන්සේ නමක් වඩිනවා. වඩිනකොට කෙනෙක් දම් පොදක් දම්පිඩක් අරගෙන සංඝයා උදෙසා පූජා කරන පූජාව කියලා දුන්නොත් ඒක සංඝයාට අයිති. එතකොට දැන් අපි ගත්ත දැන් දානේ සාංගික කරනවා අපි ඉමම් බික්කම් බික්කු සංඝසදීම මේ භික්ෂාව භික්ෂු සංඝයාදීම කියලා. දැන් අපි ඒක අර මිනිස්සුන්ට පාලි බැරි නිසා අපි පාලියෙන් කියවනවා. නමුත් එයා සිංහලෙන් කිව්ව ස්වාමීනි මම මේ දානේ සංඝයා උදෙසා පූජා කරන පූජාව කියලා සංඝයා උදෙසා පූජා වුණා වෙනවා ඒක. දැන් ඒක අපි කියලා ඒගොල්ලන්ට කිව්වට මේක විනය කර්මයක් නෙමෙයි. ඒක සංඝයා උදෙසා දානේ දීම. අර ස්වාමීන් වහන්සේ කිව්වා අර හතර නමක් එක්ක අර මම ඉතන තමයි ස්වාමීන් වහන්සේ පොඩ්ඩක් ඒ වගේ දේවල් සමාජයේ බුදුරජාණන් වහන්සේගේ කාලේ ගොඩක් දුරට එහෙම හතර නම පස් නම එක එක්කෙනා පුළුවන් හැටියට ගන්නවා. ඉතින් අර උග්ග සිටුතුමා හතර නමක් එක්ක බුදුරජාණන්ට වඩින්න කිව්වා. දැන් වැඩියා. වැඩියට පස්සේ මේ බුදුරජාණන් වහන්සේ ද උග්ග සිටුතුමා මේ සෝතාපන්න වෙච්ච එක්කෙනෙක්. කියන භාග්‍යතුන් වහන්සේ භාග්‍යතුන් වහන්සේ වදාලා මනාපදායි ලබතේ මනාපං කියලා. මනාපදේ දෙන්නා මනාපදේ ලබයි කියලා. භාග්‍යතුන්ස මේ වචනෙට මම හරි පැහැදුනා කිව්වා. ඒ නිසා මම අද මම මට මනාප දේවල් ඔක්කොම ලෑස්ති කළා කිව්වා දානෙට. දැන් යා කැමති දේවල් තමයි ඉතින් ලෑස්ති කළා තියෙන්නේ. ඉතින් කිව්වා භාග්‍යතුන්ස මම හරි කැමතියි කිව්වා මේ මේ සල්පු මං හිතන්නේ කැවුම් වෙන්නේ නැති කැවුම් වගේක් වෙන්නේ නැති. කෑම හරි මොනවා හරි ඒ කාලේ තිබිච්ච කෑම జాතියක් මම හරි කැමතියි කිව්වා මේකට ඒ නිසා මම භාගතුන් වහන්සේට මේ කැමති දේ දුන්නාම කැමති දේ ලැබෙනවා කියන එක සිහි කර කර මම පූජා කරන්න කැමති භාගතුන් වහන්සේ පිළිගන්න ඉතින් හරි අහිංසක අදහසනේ පිළිගත්තා ඊට පස්සේ කිව්වා භාගතුන් වහන්සේ මම හරි කැමතියි මේ ඇල්හාලේ බත් ලපටි ඌරු මස් ඩෙබරපල ඩෙබරපල කියන මසංගෙඩි මසංගෙඩි දාලා හදපු ලපටි ඌරු මස් වෑංජන කිව්වා ඇල්හාලේ බතුයි භාග්‍යතුන් වහන්සේ මම හරි කැමතියි. මේ සෝතාපන්නෙක් කෙනෙක් කියන්නේ. මම කැමති මම මේක භාග්‍යතුන් වහන්සේට පූජා කරනවා කිව්වා. හොඳයි කියලා පිළිගත්තා. ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ මම හරි කැමති දැන් දාන වළඳලා ඉවර වුණා. භාග්‍යතුන් වහන්සේ මම හරි කැමති කසි සලු වලට. නමුත් භාග්‍යතුන් වහන්සේ ටික කැප නැති නිසා මම සාමාන්‍ය වස්ත්‍රයක් පීලකලක්ව සිවුරක් පිණිස ඒකත් පූජා කළා. ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ මම හරි කැමති වාඩි වුණාම හොඳට එරෙන පුටු වලට කිව්වා. ඒවා ආයත උච්චාසයන මහසයන වලට නිසා භාග්‍යතුන් වහන්සේ මම භාග්‍යතුන් වහන්සේ වෙනින් සාමාන්‍ය පුටුවක් හදලා පූජා කළා කියලා. දැන් ඊට පස්සේ දැන් ඔන්නේ පිළිගත්තා. බුදුරජාණන් වහන්සේ මේකට ලස්සන ගාථාවක් දේශනා කරනවා. මනාපදායි ලබතේ මනාපං. කැමති දේ දෙන කෙනා කැමති දේ ලබනවා. අග්ගස්ස දාතා ලබතේ පුනග්ගං. අග්‍ර වූ දේ දෙන කෙනා අග්‍ර දේ ලබනවා. වරස්ස දාතා වරලාභී වූති. උතුම් දේ දෙන කෙනා උතුම් දේ ලබනවා. සෙට්ටන් දදෝ සග්ගමුපේතිතානං ශ්‍රේෂ්ඨ වූ දෙන කෙනා උතුම් ස්වර්ගයේ උපදිනවා කියලා. දැන් සුළු කලකදී මේ උග්ග සිටුතුමා මිය ගියා. දවසක් බුදුරජාණන් වහන්සේ දෙවුරම් මෙහෙර වැඩ සිටිද්දී ආලෝකයක් පහළ වුණා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ කවුද මේ කියලා. ස්වාමීනි මම මේ උග්ග කියනවා. "හා උග්ග ඔබ ඉදා පැතු ආකාරයට ලැබුණා." අනේ ස්වාමීනි මං හිතපු ආකාරයට ඔක්කොම ලැබුණා කිව්වා. එතකොට මේ මාර්ගඵලලාභී උපාසකෙක් තමයි සාස්ත්‍රුණ වහන්සේට මේ විදිහට දානයක් පූජා කළේ. මේ මේ දීම කියන එක දැන් සමහර අය කියනවා අපි අපිට පින් කරගන්න ඕනේ නැහැ එහෙම ඕනේ නැහැ දෙන්න මේ අපි කාටවත් තරද කරන්නේ නැහැ කියලා එහෙම දීම කියන එක අතාරින අය ඉන්නවනේ. ඒගොල්ලන් හරි පාඩුවක්. ඒකට හොඳ සාධකයක් තියෙනවා. තව දේශනාවක් තියෙනවා සුමනා සූත්‍රය කියලා. අඟුතනිකය තියෙන. ඒකේ තියෙනවා මේ අනාථපිණ්ඩික සිටුතුමාගේ දුවක් තමයි සුමනා කියන කුමාරී බුදුරජාණන් වහන්සේට ආරාධනා කරනවා දානෙට. ඉතින් බුදුරජාණන් වහන්සේ වැඩම කළාට පස්සේ දානමාන දුන්නාට පස්සේ මෙයා පැත්තකින් වාඩි වෙලා කියනවා භාග්‍යතුන් වහන්සේ මට ප්‍රශ්නයක් තියෙනවා මේ දානේ සම්බන්ධයෙන්. මම ඒක ඇහුවට කමක් නැද්ද කියලා. ආ අහන්නයි කිව්වා. ඒක භාග්‍යතුන් වහන්සේ මේ දෙන්නේ කියනවා කිව්වා. සම සීල, සම සද්ධා, සම සීල. ඒතර ශ්‍රද්ධාවිනු සමාන, සීලිනු සමාන දෙන්නේ කියනවා. ඒකෝ දායකෝ, ඒකෝ අදායකෝ. එක්කෙනෙක් දෙන කෙනෙක් එක්කෙනෙක් නොදෙන කෙනෙක් කිව්වා. ඒතර භාග්‍යතුන් වහන්සේ මේ දෙන්නා මනුස්ස ලෝකේ ඉඳලා දෙවියන් අතර උපන්නොත් මේ දෙන්නගේ යම්කිසි විවිධත්වයක් වෙනසක් පෙනෙයිද කියලා ඒවා. බුදුරජාණන් වහන්සේ උදල පේනවා කියලා සෝමනා. මේ අර දීපු එක්කෙනා නොදීපු එක්කෙනාට වඩා අග්‍ර වශයෙන් දිව්‍ය ආනුභාවයෙන් දිව්‍ය අධිපති භාවයෙන් දිව්‍ය ඓශ්වර්යයෙන් යුක්තයි කිව්වා. ඊට පස්සේ මම සතුටු වුණා. භාග්‍යතුන් වහන්සේ එහෙනම් මං ඊළඟ ප්‍රශ්නේ අහනද කියලා අහා කිව්වා. එතකොට භාග්‍යතුන් වහන්සේ මේ දෙන්න ඒකේ ඒ දිව්‍ය ලෝකෙන් චුත වෙලා ආය මනුස්ස ලෝකෙට ආවොත් අර සංසාරේ දීපු නොදීපු එකේ බලපෑම මේ මනුස්ස ලෝකේ ආපු යා මෙයාට තියනවාද කියලා ඇහුවා. තියනවා කිව්වා. අර දීපු එක්කෙනා අග්‍ර මනුස්ස සම්පත් අග්‍ර මනුස්ස ආයු වර්ණ සැප අනුභව කරනවා කිව්වා. නොදීපු එක්කිනාට ඒක නෑ කිව්වා. ඊට පස්සේ ඇහුවා එහෙමනම් භාග්‍යතුන් වහන්සේ මේ දෙන්න පැවිදි වුණොත් දැන් බලන්නේ සුමනාට මොලේ මේ දෙන්න පැවිදි වුණොත් පැවිදුණාට පස්සේ මේ දෙන්නට දීපු එකයි නොදීපු එකයි බලපානවද කියලා. බලපානවා කියලා. සසරේ දීපු එක්කෙනාට පැවිදි වුණාට පස්සේ අග්‍ර වශයෙන් චීවර පිණ්ඩපාත සේනාසන ගිලම්පස ලැබෙනවා කිව්වා අර දීපු එකනේ බලපෑම. නොදීපු එක්කෙනාට නෑ කිව්වා. ඊට පස්සේ සුමනහනෝ එහෙනම් භාග්‍යතුන් වහන්සේ මේ දින්නා අරහත්ත්වයටපත් වුණොත් ඒ අරහත් ඵලෙත් වෙනසක් තිබේද කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා සුමන අරහත් ඵලෙ නම් කිසි වෙනසක් නැහැ කිව්වා. ඒ එක සමානයි කිව්වා. එතකොට සුමනා කියනවා අලමේ අලමේව දානානි ධාතුම් අලමේව පුඤ්ඤානි කාතුම් දේව භූතස්සේ උපකාරානි පුඤ්ඤානි මනුස්ස භූතස්සක උපකාරානි පුඤ්ඤානි. පබ්බ දිස පබ්බජිතස්සක උපකාරානි පුඤ්ඤානි. එහෙනම් භාග්‍යතුන් වහන්සේ දන් දීම කළ යුතු දෙයක් නේ. පින් කිරීම කළ යුතු දෙයක් නේ. දෙවියන් වෙලා උපන්නාමත් උපකාරී වෙන්නේ පිනමයි. මිනිසයා වෙලා උපන්නමත් උපකාර වෙන්නේ පුණම පිනමයි. මහාන වුණත් උපකාර වෙන්නේ පිනමයි කියනවා. ඒ බුදුරජාණන් වහන්සේ වදාලා ඊව මේතන් සුමනේ ඊව මේතන් සුමනේ සුමනාව ඒක එහෙමමයි. සුමනා ඒක එහෙමමයි. අලමේව දානානිදාසුන් දන් දියම උතුම් කළ යුතු දෙයක්මයි. පුඤ්ඤා අලමීය පුඤ්ඤානිකාතම් පින් කිරීම කළ යුතු දෙයක්මයි. දේව භූතස්සක උපකාරානි පුඤ්ඤානි දෙවියන් වෙලා උපන්නත් උපකාරී වෙන්නේ පින. මිනිසුන් වෙලා උපන්නත් උපකාරී වෙන්නේ පින. පැවිදි වුණත් උපකාරී වෙන්නේ පින කියලා. එතකොට මෙහෙම බලද්දී අපිට පේනවා මේ දානයේ සම්බන්ධයෙන් අපි කොච්චර කල්පනා කළ යුතුද කියලා. ඊළඟට මේ දානයේ සම්බන්ධයෙන් සමහර කෙනෙක් මේ අර අපි ගත්තොත් ආසරණ මිනිසියෙකුට දීමේදී එච්චර කල්පනා කරන්නේ නැහැ ඒකත්. ඒකත් දීම තමයි. දැන් මට හොඳට මතකයි අර ඒ ඉස්සර සුනාමි පස්සේ වෙච්ච කාලේ සමහර අවස්ථාවල අපිත් එකතු කළා ඔය ආධාර එකතු කරද්දී සමහර අය අපිට එවල තිබුණා මේ අපි ඒවා පීච්චුවා. ඒවා මිනිස්සුන්ට දෙන්න බැරිදී. ඇයි මේ පරණ කඩමාළු අනුන්ට දෙනවා. ඉතින් මම හිතන මේක වැරදි දීමනාවක්. ඒකට කියන්නේ අපවිද්දෝ දානන්දේති කියලා. වීශිකරණ අදහසින් දෙනවා. හැබැයි එයාට ලැබෙන්නේ වීශිකරණ දෙයක්. අනපවිද්දෝ දානන්දේති වීශ නොකරන දෙයක් දෙන්න ඕනේ. තව මහත් එක්ක අපි අඳුරන්නේ නැහැ. එයා අලුත්ම ෂර්ට් සරන් පැකින් කරපුවම අපිට ඒව ලොරියක්. ඒතර අපි ඒ වගේ ලැබෙදුවා. ඒතර ඒ වගේ අර දෙන දේ දෙන්න ඕනේ හොඳ දෙයක්. ඒ කියන්නේ පොඩි ළමයෙකුට දුන්නත්, මහලු කෙනෙකුට දුන්නත්, හිඟන්නේකට දුන්නත්, ගෙදර වැඩ කරන කෙනාට දුන්නත් ඒක හොඳ දෙයක් දෙන්න ඕනේ. දැන් බුදුරජාන් වහන්සේගේ ජීවිත කතාවේ තියෙනවා. උන්වහන්සේ දේශනා කරනවා මේ මහණෙනි කපිලවස්තු නගරේ ඊට ආසන්න වෙනත් මාලිගාවල සේවකයන්ට කාඩි හොදී බතු විදෙද්දී අපේ මාලිගාවේ ඇල්හාලේ බතුයි මසුයි දුන්නා කියනවා සේවකයන්ටත්. ඉතින් එතකොට අපිට තේරෙනවා මේ මේ සුද්ධෝදන රජුනි පවා හොඳට මිනිසුන්ට සලකපු කෙනෙක්. ඉතින් මේ වගේ දැන් සමහර තැන්වල තියෙනවා gedara ayට වෙනම වෙනවා වැඩකාර ළමයින්ට වෙනම වෙනවා. හැබැයි මේක හරි නරක දෙයක්. ඒක ඒගොල්ලන්ට ඒ විදිහ තමයි සංසාරේ ලැබෙන්නේ. අය අපි මේ අපි මනුස්ස ලෝකෙට తాවකාලිකව ආපු අය. එතකොට මේ මනුස්ස ලෝක අපි කන්න බොන්න අපේට මේ සංසාරේ කරපු දේවල් වල සෑහෙන බලපෑමක් තියෙනවා. ඒ බලපෑමෙන් තමයි අපේ මේ ජීවිත පවත්වන්නේ. දැන් එක තැනක සඳහන් වෙනවා මේ සාරිපුත්ත මහරහතන් වහන්සේගෙන් අහනවා මේ ව්‍යාපාර ගැන. ව්‍යාපාරයක් සමහර කෙනෙකුගේ ව්‍යාපාරයක් සුළුවෙන් පටන් අරගෙන මේක මහා පැතිරිලා බල සම්පන්න වෙලා දියුණු වෙලා යනවා. ඒ ඇයි කියනවා. ඒ සංසාරය පිරි ඉතිරි යන්න දීලා කියනවා. ඊට පස්සේ කියනවා ස්වාමීනි තව කෙනෙකුගේ ව්‍යාපාරය තියෙනවා. එයා මේ එයා ව්‍යාපාරේ පටන් ගත්තා. ඒ පටන් ගන්න තැනම පිරියෙන්නෙත් නැහැ. දිවිනු වෙන්නෙත් නැහැ. යාන්තම් කාලා බිලා ඉන්නවා කියන්නේ. එයා යාන්තම් දීලා කියලා. තව සමහර කෙනෙක් ඉන්නවා පටන් ගන්න හදනවා හදනවා හදනවා අසාර්ථකයි කියනවා. ඒ පොරොන්දු වෙලා දෙන්නම් කියලා දීලා නැහැ කියනවා. ඉතින් මේ නිසා බලන්න අපි සංසාරේ කරපු දේවල් මේ ජීවිතේ අපි කොච්චර එක එක විදියට භුක්ති විඳිනවා. එතකොට මේ ජීවිතේ කරන දේත් අපි භුක්තිය සඳහා අරගෙන යන්න ඕන. ඉතින් ඒකයි මේ ජීවිතේදී අර හරි විදිහට කරන්නේ නේද මහත්තයා? ඒ ඒ කියන්නේ අපි <coughs> අපි මේ ජීවිතේ අර දානේ වුණත් දෙනකොට හරි විදිහට දෙන්න කල්පනා කළ යුත්තේ. දෙපැත්තෙන් මේක තියෙන එක අර සම්බරතාවයක් රැකගෙන සම්බර තියෙන ඊළඟට අර <coughs> අනිත් පැත්තෙන් ඊට වැඩිය උසස් ඉතින් ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ කියන්නේ අර උඩහටම යන්න බැරි නම් උසස්ම තලයේ නැත්තම් අඩු ගන්න නීවරණයන් යටපත් කරගෙන යම්කිසි උත්සාහයක් දරන අයට දෙන එකත් උතුම් හැටියට සැලකෙනවා නෑ මෙහෙමයි දැන් ඒක තැනක සඳහන් වෙනවා ඔය එක සූත්‍රයක සඳහන් වෙනවා අපි කිව්වම එක කාලයක් එනවා කියනවා කාසාව කණ්ඨක කියලා යුගයක් දැන් කණ්ඨ කියන්නේ බෙල්ල බෙල්ලේ සිවුරු දාගත්තු කියන එක දැන් අටුවාව නම් විස්තර කරන අතේ කහනුල ගැට ගහගත්තු කියලා අතේ කහනුල නෙමෙයි ඒකේ අර්ථය වචනීය අර්ථය නම් බෙල්ලට සිවුරු දාගෙන කියන්නේ නිකන් ඇගේ සිවුර විතරයි වෙන මේ සීලේක පිළිපිටපු වහන කමක් නෑ කියන එක. ඒතර එහෙම යුගයක් එනවා කියනවා. ඇගේ සිවුර විතරක් තියෙනවා ඉතින් හොඳට හිස බාලා සිවුර පොරවගෙන ඉන්න නමුත් මහානකමක් නැහැ කියනවා. ඉතින් එහෙම යුගයක් ආවත් අපි දානේ දීමේදී අපි ඒක හොයන්න ඕනේ. මෙයා සිල්වත්ද, මෙයා දුස්සීලද, මෙයා මෙයා කොහොමද කියලා අපි හොයන්න ඕනේ. අපි අපි දානේ දෙන්න ඕනේ ආරි සංඝයාගේ නාමයෙන්. සිත පහදවාගෙන දැන් ආරි සංඝයා වෙනුවෙන් ඉදිරිපත් වෙලා ඉන්නවනේ කවුරු හරි කියන්නේ දැන්. එතකොට අපි ආර්ය සංඝයාගේ නාමයෙන් ආර්ය සංඝයා උදෙසා සාරිපුත්ත මොග්ගල්ලාන ආදී මහරහතන් වහන්සේලා සීකරගෙන ආර්ය සංඝයා උදෙසා ඒ දාණය අපි සිත පහදවාගෙන පූජා කරන්න ඕනේ. එතකොට මේකෙදි සමහර අයට තියෙනවා නිකන් අර මිත්‍ය අදහස් මේ ලුණු යඹුල් බලන්න හොඳ නැහැ කියනවා. එතකොට දානේ ඒක මම හිතනවා වැරදි මතයක් කියලා. ලුණු යඹුල් බලන්න ඕනේ. ඇයි ප්‍රණීත දෙයක් දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කළ තියෙන ප්‍රණීත දෙයක් දෙන්නනේ. ඉතින් ප්‍රණීත දෙයක් දෙන්න නම් යා ප්‍රණීතයිද නැද්ද කියලා බලන්න ඉතින්. නැත්නම් එයා දෙන්නේ කොහොමද ඒකනේ? ඉතින් එතකොට දේශනාවේ සඳහන් කරන සහත්තා දානං දීති. සත්පුරුෂ දාන ගැන විස්තර කරාද තියෙනවා. තමන්ගේ අතින් දානි දෙනවා. ඊළඟට තියෙනවා චිත්තී කත්වා දානං දීති. හොඳට නෝනින් සලකලා දන් දෙනවා. ඊළඟට තියෙනවා අනපවිද්දෝ දානං දීති. මේ වීසි නොකරන දෙයක් දානි දෙනවා. ආගමන දිට්ටිකෝ දානන් දීති මට මේ දෙන දේ මට ලැබෙනවා කියන අදහසින් දාන දෙනවා එතකොට ස්වාමීන් වහන්සේ දැන් සමහරලාට දාන දෙනකොට ස්වාමීන් වහන්සේ සංඝයා උදෙසා නැතුව ඒක එක කෙනෙක් වෙනුවෙන් එක් සංඝයා වහන්සේ කෙනෙකු වෙනුවෙන් දානයක් දීම එතන මෙහෙම දැන් මේ යුගයේ නම් මම හිතන්නේ කෙච්චර සාර්ථක කාර්යගත <coughs> පෞද්ද අනේ වහන්සේට දාන ටිකක් දෙන්න ඕනේ කියලා අපිට උනත් අඬ ගහලා දෙන්න සමහර අවස්ථාවලදී අපිට උනත් කතා කළා අනේ වහන්සේට දාන ටිකක් දෙන්න කියලා කියනවා මම කවදාවත් කියනවා එහෙම කරන්න එපා පුද්දලෙක් තෝරන්න එපා. දීමේදී සංඝයා උදෙසා දෙන්න කියලා. ස්වාමීන් වහන්සේලා එක නමක් වෙන්න පුළුවන්. දෙනමක් වෙන්න පුළුවන්. තුන් නමක් වෙන්න පුළුවන්. හතර නමක් වෙන්න පුළුවන්. අප අනික අපිට උන්වහන්සේලාගේ චරිත සුද්ධිය හොයන්න ඕනේ නැහැ. අපිට තියෙන්නේ දානේ පූජා කිරීමයි. ඒතර පූජා කරන කෙනා සිත පහදවාගෙන පූජා කරනවා නම් පූජා කළාට පස්සේ ආ කල්පනා කරනවා නම් මම ආර්ය සංඝයාට දානේ දුන්නා. මම ආර්ය සංඝයාට කැපසරුප් විදියට සුදුසු විදියට සුදුසු කාලෙට දාන දුන්නා කියලා එයාට ඒක ආර්ය සංඝයාගේ නාමෙන් දාන දුන්නාම ඒ දානේ පිහිට ලැබෙනවාමයි. මොකද හේතුව මේ සංඝයාගේ ගුණේ අපිට හරිය හිතා නිම කරන්න බැරි එකක්. එක්තරා අවස්ථාවක බුදුරජාන් වහන්සේ පෙන්වා දෙනවා මහණෙනි සංඝයා යම් වෙලාවක මනාවකට සාරේ පිහිටියාද? ඒ කියන්නේ නිවනට පිළිපන් සංඝයා වැඩ සිටිනවාද? භාග්‍යතුන් වහන්සේ තුලත් සංඝයා කෙරේ ගෞරවයක් හට ගන්නවා කියලා. එතකොට මේ සංඝයා කෙරේ ගෞරවය දැන් බලන්න අර එක තැනක තියෙනවානේ ප්‍රජාපති ගෞතමී අර සිවුරක් සිවුරක් මහගරජාණන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ඒකම නෙවෙයි ඉලක්ක කරගෙන දීම ගැන තමයි එතනට තියෙන්නේ නේද ඒක. ඉතින් පෞද්ගලික පූජා කරලා භාග්‍යතුන් වහන්සේට දෙන්න හැදුවානේ. එතකොට බුදුරජාණන් වහන්සේ කරන ප්‍රායම ගෞතමී මේක සංඝයාට පූජා කරන්න කිව්වා. එතකොට ආනන්ද හාමුදුරුවෝ කියන භාග්‍යතුන් වහන්සේ මේ භාග්‍යතුන් වහන්සේගේ සුළු මෑණියෝ භාග්‍යතුන් වහන්සේ යටි දෙඩි කළා පෝෂණය කළා භාග්‍යතුන් වහන්සේ වෙනුවෙන් මේ සූර හදාගෙන ඇවිල්ලා තියෙන භාග්‍යතුන් වහන්සේ පිළිගන්නාසේක්වා කියලා ආනන්ද හාමුදුරුවෝත් මැදිහත් වෙනවා. ආයිත් භාගතුන් වහන්සේ වදාලා නෑ ගෞතමී මේක සංඝයාට පූජා කරන්න සංඝයාට පූජා කිරීමෙන් මටත් පූජා වුණා වෙනවා කියනවා. එතකොට අපිට පේනවා මේ සංඝ කිව්වහම අනික දැන් ඒකෙදි තව එකක් අපි කියන්න ඕනේ. දැන් අපිට පේනවා සමහර අවස්ථාවලදී හාමුදුරුන්ගේ පොඩි පොඩි දුර්වලකම් මාධ්‍යවල යනවා. ඒකට අපිට පේනවා සමහර අය මේ සංඝ කියන වචනේ කියලා බනිනවා. මේක හරි භයානක අකුසලයක්. මේ සංඝයා වහන්සේලා ඔක්කොම එකයි. මෙවුන් ඔක්කොම එකයි. කීකී බයිනවනේ. ඒ හරි අකුසල් මේ කට තියෙන පළියට කතා කරලා මේ කටේ කෙටි රීතියෙන් ඉපදිච්චා ඉන්නවනේ. ඒ කට තියෙන පළියට දොඩෝන අය. ඒ පුද්ගලයෙකුව හඳුන ගන්න බෑ. පුද්ගලයෙකුගේ ගුණයක් තේරෙන්නේ නෑ. පුද්ගලයෙක්ව මධ්‍යස්ථව ਵਿਚාරයට ලක් කරන්න දන්නේ නෑ. ඉතින් වගේ අර හීස් පුද්ගලයෝ කෑ ගහනවා. මේ පොදියේ බයිනෝ. මම පුද්ගලිකව කියන්නේ මම අනුකම්පා සහගතව කරුණාවෙන් ඉල්ලීමක් කරන්න කැමති. එහෙම බනින්න ඕනේ නෑ කියන එක. ඒ කියන්නේ යම්කිසි කෙනෙක් දැන් අපි හැමතිස්සෙම පිළිගන්න එකක් නේද? යම්කිසි හොඳ කර්මයක් කළොත් හොඳ විපාක ලැබෙන බවත් නරක කර්මයක් කළොත් නරක විපාක ලැබෙන බවත් අනිත් එක අපි බැන්න කියලා බැනීම හේතුවෙන් හැදිච්ච කෙනෙක් නැහැ. ගැරහුව කියලා ගැරහීම හේතුවෙන් හැදිච්ච කෙනෙක් නැහැ. නින්දා කළා කියලා නින්දා කියලා හේතුවෙන් හැදිච්ච කෙනෙක් නැහැ. දැන් නින්දා දැන් නින්දා කරනකට බනින්නකොට අපහාස කරනකට එහෙනම් ඉතින් ඒ වෙනුවෙන් ඔක්කොම පටපට ගාලා හැදෙන්න ඉපේ. එහෙම වෙන්නේ නැහැ. එහෙනම් අපිට පේනවා ඒක අපි නිහඬ වුණා කියලා ඒක වෙන්නේත් නැහැ. නමුත් නිහඬ අපි යම්කිසි විදියකින් එයා කරන කර්මය එයා එයා ගෙනියයි කියන මතේ ඉඳලා අපි නිස්සබ්ද වාසය කළොත් අපිට අකුසල් හටගන්නේ නැත්තම් මේ ආකේ තියෙන දේවල් වලට කතා කළා පොදු පොදු අරමුණකින් පොදු විදියට බැනලා හරියට පව කරගන්නවා. දැන් බුදුරජාන් වහන්සේගේ දැන් අපි ජීවත් වෙන කාලේ අපි සමහරට පොඩි පොඩි දේවල් දැකලා මේ මේ හාමුදුරුවන්ගේ පොඩි පොඩි දේවල් දැකලා සමස්ත සංඝරත්නයටම අපහාස කරන අය ඉන්නවනේ. එහෙම කරන්න හොඳ නැහැ. එතකොට විශාල වශයෙන් මම හිතන්නේ අකුසල් රැස් වෙනවා. මොකද හේතුව සංගයා සංගයා කියලා කියන්නේ මම කිව්වේ ඒක භාග්‍යතුන් වහන්සේගේ ආරි මහා සංඝරත්නය. ඒ කියන්නේ දැන් අරහත් පරපුරක්නේ දැන් අපි මේ වර්තමානයේ කොහොම කතා කළත් මේ සිවුරු පරපුර අරහත් පරපුරක්. මේ රහතන් වහන්සේලගේ පරම්පරාවෙන් තමයි ආවේ. රහතන් වහන්සේලාගේ પરම්පරාවෙන් ඇවිල්ලා ඒ රහතන් වහන්සේලාගේ પરම්පර නොසිඳ කඩ අඛණ්ඩව ආපු අරහත් පරපුර. එතකොට මේ මුල ගත්තොත් රහතන් වහන්සේලා. එතකොට මේ පාරිශුද්ධ ජීවිතයේට කැලලක් වෙන චරිතයක් ඔයාරි තිබුණොත් ඉතින් ඒකත් පාරිශුද්ධ ජීවිතයේ මේ කැලලයි ලොකුවට පේනවා. එතකොට මිනිස්සු සාමාන්‍ය මෝඩ මිනිස්සු කෑග ගහ බනිනවා. බැන්න කියලා යාට යාගේ අකුසල් හට ගන්නවා මිසක් ඒකේ ලාභයක් නැහැනේ. ඒ නිසා හොඳම දේ තමයි මං කියුවේ ඒක දැන් ඒ වගේ එකදී අර මෛත්‍රිය තියෙනවා නම් ඔව් අන්න ඒක තමයි කියන්නේ දානය <clears throat> ලබන්න අය මෛත්‍රිය වඩන්න ලබන්නාටත් මෛත්‍රිය තියෙන්න ඕනේ. දෙන්නාටත් මෛත්‍රිය තියෙන්න ඕනේ. දැන් සමහර විට තව කෙනෙක් හොඳට දානේ දෙනවා. තව කෙනෙක් දෙන්නේ නැහැ. දෙන කෙනාට බනිනවා. ඉතින් එතකොට එයා ඉතින් පෞරස් කරගන්නවා. මොකද හේතුව මේ බුදුරජාණන් වහන්සේ දැන් ඔය සම්මා වාචා කියලා පෙන්වා දීලා තියෙනවනේ. සම වාචා කියන්නේ බොරු නොකීම, කේලම් නොකීම, පරුස වචන නොකීම, හිස් වචන නොකීම. එතන මේ වගේ වාචක වාචික සංවරකමකින් අපිට ඉන්න පුළුවන් නම් ගිහි කෙනෙකුට වේවා පැවිදි කෙනෙකුට වේවා ඒ කෙනාගේ ජීවිතය තුළ ආධ්‍යාත්මික වශයෙන් යම්කිසි දෙයක් ඇති කරගන්න එයාට අවස්ථාවක් තියෙනවා. නැත්තම් මේ චූටි වචනේ වැරදුනාම මම හිතන්නේ පුංචි වචනේ වැරදුනාම සමහරට යාට බොහෝ කාලයක් යාට කුසල් වඩන්න තියෙන වාසනාවක් නැති වෙන්න පුළුවන්. ආර්ය උපවාද පවා සිද්ධ වෙන්න පුළුවන්. දැන් ආර්යයන් වහන්සේලාට දැන් සංඝ කියන නාමයෙන් බැන්නොත් ආර්ය උපවාදය පවා සිද්ධ වෙන්න ඉඩ තියෙනවා. ඉතින් ඒ නිසා ඒක හරි භයානකයි. ඉතින් හොඳම දේ තමයි අර ඒකෙදි අර කරුණු සහිතව යා තේරුම් ගන්න ඕනේ කරුණු සහිතව කතා කරන්න ඕනේ මොකද බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ලැබිච්ච දුර්ලභ අවස්ථාවේ අර දානමේ දානය දීමේදී අපිට තියෙන මේ මේ දුර්ලභ අවස්ථාව මේ සංඝයාට දැන් සමහර කෙනෙක් කියනවා මේ සංඝයාට දීම දැන් වැඩක් නැහැ. එතකොට ඒ නිසා අපි වැඩිහිටි නිවාස වලට දෙනවා. ඒ නිසා අපි ළමා නිවාස වලට. එහෙමත් කියන අය ඉන්නවනේ. ඔව්. එතකොට මම කියන්නේ ළමා නිවාස වලට දෙන්න ඕනේ. වැඩිහිටි නිවාස දෙන්න ඕනේ. නමුත් සංඝයා කියලා අපි අදහස් කරන්නේ ආරි සංඝයා. එදා භාග්‍යතුන් වහන්සේගේ භාග්‍යතුන් වහන්සේගේ ශාසනය තුල භාග්‍යතුන් වහන්සේගේ ලය මණ්ඩලෙහි උපන් මේ මාර්ගඵලලාභී භාග්‍යතුන් වහන්සේගේ අවුරුස පුත්‍ර ඒ රහතන් වහන්සේලා තමයි අපි සිහි කරන්නේ. දැන් ඒ ඒ රහතන් වහන්සේලා සිහි කරගෙන අදට දාන දෙන්න පුළුවන්. දැන් බලන්න භාග්‍යතුන් වහන්සේ දැන් ජීවතුන් අතර අපි අතර නැහැ. අපගේ ශාස්ත්‍රුන් වහන්සේ අප අතර නැහැ නේ බුදුරජාණන් වහන්සේ. නමුත් බුදුරජාණන් වහන්සේගේ නාමයෙන් අපි කොච්චර වන්දනාවල් කරනවද කොච්චර පූජාවල් පවත්වනවද කොච්චර මල් පහන් පූජා කරනවද උන්වහන්සේ ඇස් දෙකට පේන්නේ නැති වුණාට ඒ වගේ දැන් රහතන් වහන්සේලා අපිට ඇස් දෙකට පේන්නේ නැහැ නේ රහතන් වහන්සේලා නැහැ නේ දැන් මාර්ගඵල මාර්ගඵලලාභිනුත් අපිට පේන්නේ නැහනේ. එහෙ නේ නමුත් අපිට පුළුවන් දැන් මේ ඉන්න කවුරු හරි ආමතුරු කෙනෙක් දැකලා හරි අපිට රහතන් වහන්සේලා සිහි කරගෙන දාන පොඩ්ඩක් දුන්නම ඒකේ කිසිම ප්‍රශ්නයක් නැහැ අපිට පින රැස් වෙනවා. පින රැස් කරගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ නිසා අර ඒ දානය ගැන හොඳ හොඳට තේරුම් අරගෙන ඒ පෞද්ගලික හිතවත්කමට දෙනකොට ඒක පෞද්ගලික ඒක කෑමක් නේ. ඒක පෞද්ගලික හිතුවත් කමින් දෙන එකට අඳුරන අඳුරන හාමුදුරු එකතු කරගෙන දෙන එක ඒකත් කෑමක්. දානි බවටපත් වෙන්නේ අර අවබෝධයෙන්ම අවබෝධයෙන්ම දෙන අවබෝධයෙන්ම දෙන ස්වාමීනාංශ වැදගත්ම තැන අන්න එතන තමයි තියෙන්නේ එතන. මං හිතන්නේ. ඒ පින ගැන යාට අවබෝධය තියෙන්න ඕනේ. ඒක නැත්තම් ඒක ඒක නිකම්ම නිකන් ඒක ලන්ච් එකක්. <laughs> ඒක ලන්ච් නොවීමට මේ දානයක් බවට පත් වෙන අරක කියන්නේ තමුමුත් ඒ වෙනුවෙන් ප්‍රගුණ කරන්න ඕනේ ඒ දැනගෙන දේවල් වර්ධනය කරගන්න දැනගෙන තියෙන්න ඕනේ දානයක වටිනාකම දැනගෙන තියෙන්න ඕනේ. කර්ම කර්මඵල විශ්වාසය තියෙන්න ඕනේ. මම මේ දෙන්නේ සංඝයා උදෙසා මේ දානේ විපාකමට ලැබෙනවා කියලා ඒ විශ්වාසය තියෙන. දැන් මම උනත් දානයක් දීමේදී සංඝයා උදෙසා මම බොහොම ශ්‍රද්ධාවෙන් දෙන්නේ. මොකද හේතුව ඒ සංඝයා උදෙසා දෙනකොට ඒකේ විපාක අනන්තයි අප්‍රමාණයි. ඒක තමුන්ගේ සිත පවිත්‍ර සිත. මහාන් සිතින් දෙන්නේ. පැහැදුණු සිතින් දෙන්න ඕනේ. එතකොට ඒක දැන් මට හොඳට මතකයි මම එක ආරණ්‍යයක හිටියා. මම තපුවනේ හිටියේ මට මතක හැටියට. ඒ කුටියේ හිටිය අල්ප මං හිටපු කුටියට ඊළඟ කුටියේ හිටිය වාසික හාරු කෙනෙක් හොඳට භාවනා කරනවා. දවසක් මට මේ මගේ සමීපම ඥාති කෙනෙක් මේ හීනෙන් පෙවුණා. මගෙන් ඉල්ලුවා මේ අනේ මට පිපාසයි මට තේ පොඩ්ඩක් දෙන්න කිව්වා. දැන් මට මට මුකුත් නෑ මට සල්ලිත් නෑ මාව කවුරුත් දන්නෙත් නෑ මට කියා දෙන්න කෙනෙකුත් නෑ දායකයෙකුත් නෑ මොකක්වත් නැති කාලේ. ඉතින් හැබැයි මට ආරණ්‍යෙන් දීලා තිබුණා මේ පිටි එකක් මට හදාගෙන වළඳන්න කියලා. මං කල්පනා කළා දැන් මට මේ හීනෙන් පින්නවා මේ මොනවා හරි පිපාසෙන් එන්නවා කියලා මම දැන් සංඝයා උදෙසා මේ ඊළම්පස දානයක් දෙන්න ඕනේ කියලා දැන් මං හිතුවා. ඉතින් මං ස්වාමීන් වහන්සේට කිව්වා අනේ අල්ලපැතු ස්වාමීන් වහන්සේට කන්නේ ස්වාමීනි මට මේ ගිලම්පස දානයක් සංඝයා උදෙසා පූජා කරගන්න ඕනේ. ඔබ වහන්සේ වඩින්න කිව්වා කුටියට. ඉතින් උන්වහන්සේ ළමයට විතර මම ඉතින් මට තිබුණේ තුවාය. මම මගේ තුවාය පුටුවට එළුවා. උන්වහන්සේ වඩිද්දි මම වාදනයක් තියලා මම පාස් හේදුවා. සෝදලා මගේ ලේන්සුවෙන් පා පිහිදැම්මා. උන්වහන්සේ වඩා හිඳවලා මම ටී එකක්, කිරිති එකක් හදලා මේක සංඝයා උදෙසා පූජා කරමි පූජාව කළ සංඝයාගේ ගුණ සීකලා මේ හාමුදුරන්ට පූජා කළා. පූජා කළා මේ හාමුදුරුව හොඳට පින් දීලා මේක වැළඳුවා. පින් ගත්තා මේ ඥාතියින්. ඉතින් ඒ නිසා අර අර එතකොට අපිට තේරෙනවා දැන් අපි මම මම එතකොට නැතිබෙරි අවස්ථාවක ඉඳගෙන මම ආරක පූජා කළේ. එතකොට දැන් සමහර කෙනෙක් හිතනවා නෑ අර හොඳට හැම අයිටම්ස්ම තියෙන්න ඕනේ මේක හොඳ දානයක් වෙන්න කියලා. එහෙම වෙන්නේ නෑ මේක. එහෙමත් පුළුවන්කම තියෙන කෙනා කළාට කමන්නේ නමුත් මේකේ තියෙන්නේ අර චිත්ත ප්‍රසාදේ. සංගයා කියන සංගයා කියන සංඝ කියන වචනේ සංගයාට සංඝයා උදෙසා සාංගික සාංගික කරලා දෙන දානේ. මොකද සවනස අන්න එතනම තමයි මම තර ඉස්සෙල්ලා දැක්ක අර මහා තෙර කෙනෙකුට මේ දානය දුන්නා කියලා දීවර <clears throat> දීවරය. ඉතින් අර දීවරය කමේ ගිහිල්ලා තමයි මසුන් බාලා ඒකෙන් තමයි ඉතින් දාහනේ දීලා තියෙන්නේ. හැබැයි මෙතන වෙලා ඒ දෙන වෙලාවේ ඒක හොඳට හොයාගත්ත දෙයක් නෙවෙයි. ඒ කියන්නේ අර අපි සම්මා කම්මන්තයක් නෙවෙයි එතන සිදුවුනේ. හැබැයි අර මරණ මොහොතේ අර මේක මතක් වුණා කියලා. මේක දුන්නත් ඒ දීවරයාට අර දැනගෙන හිටියයි කියලා කර්මයේ තියෙන මේ වැදගත්කම ඒ කියන්නේ කර්මඵල ආනිසංස දැනගෙන හිටියාය කියලා ඒක මතක් වුණා කියලා මරණ මොහොතේ අන්න ඒ අවස්ථාවේදී ඊළඟ පැත්තය ඊටා උසස් පැත්තක් ලබන්න උනාය ඒක තමයි මේ පුංචි වුණත් මේ දාණය මහාත්ඵල මහානිසංස වෙනවා ඒතර එකක් අඩු වුණත් අර අතන තිබ්බ කියලා අර යහපත්කම ඉන්නේ හොයාගත්තේ හැබැයි අර දීලා තියෙන මහතර කෙනෙකුට. සංඝයාගේ පැත්තෙනුත් තියෙනවා. දැන් සංඝයාගේ පැත්තෙනුත් තියෙන්න ඕනේ දායකයා කෙරෙහි අනුග්‍රහයක්. ඒ කියන්නේ මේ දායකයා මේ දානමාන දීමේදී ඒ දායකයාට මේ පින මොකද්ද කියලා පහදලා දෙන එක. දැන් පින මොකද්ද කියලා පහදලා දුන්නොත් නේ කරන්නේ. ඒ පින හරියට කරගන්න පුළුවන්න්නේ. නැත්නම් අපි පොදුවේ ගත්තොත් අපි දැන් සමහර අවස්ථාවල් තියෙනවා මේ පින කතාවක් නෑ දායකයා වර්ණනා කරනවා විතරනේ. දාන කියන්නේ දාන සාගර දාන සාක්විති කියලා වර්ණනා කළාට පළක් නැහැ ඒක. මේ මීට කලින් මෙහිම දාන දීලා තියෙන මේ પરම්පරාවේ දාන දෙන මේ විදිහට දාන දුන්නා කියලා දානය කියන එක විග්‍රහ කරනවා. මේ දාන දෙන්නේ සංඝයා උදෙසා. සංඝයා කියන්නේ මේ මේ මේ පිරිස. ඒතර මේ විදිහ සත්පුරුෂ දානය බවට පත් වෙන්නේ මෙහෙමයි. කියලා ඒ දානය පිළිබඳ විග්‍රහය කියා දුන්නාට පස්සේ ඒකිනා ඒ දානි ලස්සනට පූජා කරගන්නවා. දැන් ඒ එතකොට තමයි ඒකේ ආනිසංස තියෙන්නේ. ඒක දැන් අනික දැන් බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුල තියෙනනේ මේ පින කියන එක පැවිද්දාත් කරන්න ඕනේ ගිහි භූතස්ස උපකාරානි පුඤ්ඤානි පබ්බජිතස්ස උපකාරානි පුඤ්ඤානි පැවිද්දන්ට උපකාර වෙන්නේ පින දැන් අපිට වුණත් මේ සංසාරේ දීපු දේවල් තමයි අපිට බලපාන්නේ දැන් සංසාරය අපි දීලා නැත්නම් අපිට ලැබෙන්නේ නැහැ සංසාරය අපි දීලා නම් අපිට ලැබෙනවා ඒක ලැබෙන දේ වළක්වන්න කවුරු බැන්නත් හරියන්නේ නැහැ ඒක ලැබෙනවා ඒ නිසා දීපු දෙක දීපු දෙයක් ලැබෙන්නේ මේ නිසා මේ දානය කියන එක මම හිතන්නේ අපිට දුර්ලභ එකක්. මම හිතන්නේ වෙන ආගමක කෙනෙකුට මේ වාසනාව නැහැ. ඒ කියන්නේ දානි ගොඩාක් අඩුනේ. දානි දීන තියෙන අවස්ථාවල් අඩුයි. දැන් භාග්‍යතුන් වහන්සේගේ ධර්මය තුල දානය ගැන හොඳට විස්තර කරලා තියෙනවා. දානය එතකොට දන් දෙන්න පුළුවන්. සීලය ගැන හොඳට විස්තර කරලා තියෙනවා. එතකොට හොඳට සිල් රකින්න පුළුවන්. සමාධිය ගැන ප්‍රඥාව ගැන හොඳට විස්තර කරලා තියෙනවා. ඉතින් මේවා මිනිස්සුෙකුට තියෙන දුර්ලභ දේවල්. ඉතින් මේ දුර්ලභ දේවල් අපිට ඇති කරගන්න තියෙනවා මම හිතන්නේ අපට ලැබෙන විශාල විශාල ලාභයක් ඒ කියන්නේ මෙහෙම මෙහෙම අවස්ථාවක් මම හිතන්නේ අපිට දැන් සමහර විට දැන් මේ ලැබෙන අවස්ථාවේදී අපිට හොඳට දාන දීම ඊළඟට මේ පිළිවෙලකට දාන දීම ಗುಣ සලකාගෙන දාන දීම දාන දීම ගැන තව ලස්සන හොඳ සිද්ධියක් මට දැන් මතක් වුණා මේ බලන්න මහත්තයා මේ දානයක මේ ගුණී ගැන මේ කුසල් රජුරෝ එක්තරා අවස්ථාවක මේ එක මේ කාන්තාවක් කරෙහි නිකන් මේ එයාව අන්තපුරයට ගන්න හිතාගෙන ඒ සැමියාව නැතිකරන්න සැලස්මක් කරනවා. කළා සැමියාව නිකන් රාජසීවියට බලෙන් ගන්නවා. අරගෙන දවසක් සැමියාට කියනවා උඹ ගිහින් අද හවස් වෙන්න ඉස්සර වෙලා හවස පහ වෙන්න ඉස්සර වෙලා අරුණුවන් මැටි කඩපුල් මළුවේ අරගෙන එන්න කියනවා හිමාලයෙන්. දැන් සවැත් තුන ඉදලා හිමාලයට ඵලයන්ක පයි. ඊට පස්සේ දැන් මේ තරුණිය මේ මේ තරුණියා මොකද කළේ? දැන් දැනගත්ත දැන් වැඩි වරදිනවා. දැන් හිමාලේ තමයි තියෙන අරුණුවන් මැටි කඩපුල් මළුවේ. දැන් මෙයා දූගෙන ගෙදර ගියා. ගෙදර ගියාම බත ලිපේ. ආමිනේට කිව්වා ආමිනේ මට කරන්න දෙයක් නෑ මං අද ඉඳීද නැද්ද දන්නේ මාරදී සැලසුමක් කළා මාව කොටු කරන්න මේ යන්නේ. මට දැන් මෙහෙම නියෝගයක් දුන්නා හවස් වෙන්න ඉස්සෙල්ලා මේ හිමාලයට ගිහලා අරුණම් මැටි කඩපුල් මල් ගාරන් එන්න කියලා අනේ මට ඉක්මනට ওই බත් ටික දෙන්න කිව්වා. ওই බාගෙට තැම්බෙලා කමන්නේ ඔය තියෙන එකක් තම්බලා දෙන්න මං දුවන එකට ඉතුරු ටික තැම්බෙයි කිව්වා මූලෙම. ඉතින් දැන් අරගෙන ගියා. දැන් ගිහිල්ලා දැන් මෙයා එක පිම්මේ දුවනවා හිමාලයට දැන් රැත් නුවර ඉඳලා. ඉතින් දුවනකොට මේ ගඟක් හම්බ වුණා. දැන් ගඟක් අයිනේ. දැන් මෙයා කල්පනා කළා බත් ටිකක් දැන් බත් මුළු ලියාගත්තා. ලියාගත්තාම ආවා 100 කෙනෙක්. 100ට කිව්වා 100 මම මේකෙන් බත් කොටසක් ඔයාලට දෙන්නේ නැද්ද කියලා එහුවා. හා කිව්වා. 100ට බත් කොටසක් දුන්නා. මෙයා බත් ටිකක් ඇද මට කන්නත් බෑ. ඊටු ටික මෙයා ගඟේ මාළුන්ට දැම්මා. දාලා දැන් මෙයා ඉදවන්න ලෑස් වෙලා ඒ කෑ ගහලා කිව්වා මේ පලාතේ යම් දෙවි කෙනෙක් ඇද්ද? යම් නාගයෙක් ඇද්ද? කවුරුන් හෝ සිටිද්ද? මම දැන් පිනක් රැස් කළා. මිනිස්සෙකුට දාන වේලක් දුන්නා සිය ගුණයක විපාක. සතුන්ට දාන වේලක් දුන්නා දස ගුණයක විපාක. මේ නිසා මේ මේ පුණ්‍ය විපාකේ මම තෑගි දෙනවා කවුරු හරි මට උපකාර කරත්වා කිව්වා. කියලා දැන් දීව ආයිත්. මේ ගඟ ආශ්‍රිතව හිටිය නාගරාජෙක්. 이르දිමත් නාගික්. මේ නාගයාට මේක ඇහුණා. මේ නාගයා 100 කෙනෙකුගේ වේශයෙන් මෙයාට ඉස්සර මුණ ගවන මේ සියානහා කොහෙද මේ වේගෙන් දුවන්නේ මොකද කියලා අනේ මම හිමාලය දුවනවා කිව්වා ආරණුවන් මැටි කඩපුල් මලු අරන් ඉන්නේ එතකොට මෙයා කියනවා නාගරාජනේ දැන් මේ වෙස්වලන් ඉන්නේ මගේ ළඟ නම් තියෙනවා ආරණුවන් මැටි කඩපුල් මලුයි වෙ මට මොනවද දෙන්න කියලා අහනවා මම මෙහෙම පිනක් රැස් කළා කිව්වා මිනිස්සුෙකුට දාන වේලක් දුන්නා සිය ගුණයක විපාක කිව්වා මේ තිරසනතුනේ දාන වේලක් දුන්නා දසගුණයක විපාක මම මේක මම මේක පින් පඳුරක් හැටියට මේ ඔහෙට මම පූජා කරනවා කියලා. හොඳයි එහෙනම් කියලා මේ ආර්යා දුන්නා මේ අරුණුවන් මැටි කඩපුල් මලුයි. දැන් බලන්න මං මේ පොඩි පින එවෙලම කැරකිච්ච හැටි. එතකොට සාමාන්‍ය මිනිසියෙකුට දුන්නාම සිය ගුණයක විපාක කිව්වා. සංඝයාට දුන්නාම දේශනාවේ තියෙන අනන්තං අප්‍රමෙයයන් වදාමි කියලා. අනන්ත අප්‍රමාණ විපාක. ඒ කියන්නේ විපාක මෙච්චරයි කියලා සීමා කරන්න බෑ. එතකොට දැන් වර්තමානයේ මිනිස්යාට දැන් ලාංකික බෞද්ධ ජනයාට මේක පින් කරගන්න පුළුවන්. සරස ඕකේ තව පැත්තකුත් මම දකින්න එකක් තමයි මේ. මේකට අදාළව නැති වෙන්න පුළුවන්. මම අද අද බොහොම මම කරේ මේ අපි මේ වැඩසටහන කරේ මේ සාමාන්‍ය වෙන දෙයක් ගැන තමයි මොකද කතා කරේ මේකේ යම්කිසි අර්ථයක් මෙතන ගැබ් වෙලා තියෙනවා නේද? සොයනස මේ දැන් අර සමහර වෙලාවට තියෙනවා සොයනස දැන් අර මේ අපි තායිලන්තයේ එහෙම දකිනවා මේ සුමානකට මහාන වෙනවා අන්න ඒ ආකාරයේ මහාන වීම දකිනවා. දැන් ඒ වගේ තැන්වලදී මේ දානේ පූජා කිරීමෙන් එතන වැඩි එකක් ලැබෙනවා කියන්නේ. ඒක තේරෙන්නේ. මොකද බුදුරජාන් වහන්සේ අනුදැන වදාළ එකක් නෙමෙයිනේ. ඔය බුදුරජාණන් මහාන නෑ සතියකට මහාන වුණා. එයා කියන්න තියෙන්නේ සබ්බ දුක්ඛ නිස්සරණ. නිබ්බාන සත්‍ය කරණත්තාය ඒතං කාසාවන් දත්තා පබ්බාජේත මබ්බන්ති අනුකම්පං උපාදාය. ඒක සිංහල තේරුම සබ්බ දුක්ඛ නිස්සරණ. සියලු දුකෙන් නිදහස් වීම පිණිස. නිබ්බාන සත්‍ය කරණත්තාය නිවන සාක්ෂාත් කිරීම පිණිස ඒතං කාසාවන් දත්ත ඔය චීවරය මට ලබා දී පබ්බාගේත මම බන්ති අනුකම්පං උපාදාය මහා පැවිදි කරන සේක්වා කියලා. නමුත් යා ඒක කිව්වට එයාගේ හිතේ තියෙන සතියයි නින්න. එතකොට තමන්ම තමන්ට බොරුවක් කරගෙන මේ තියෙන්නේ. ඉතින් මේ නිසා මම නම් භාග්‍යතුන් වහන්සේ අනුදැන වදාළ එකක් නෙමෙයි. යම්කිසි රටක සම්ප්‍රදායක් වෙන්න පුළුවන්. ඒක ධර්මීයට විනයට පටහැනි එකක්. එතන මේ දානයක් දීලා නෑ ඒක ධර්මයට විනයට පටහැනි එකක්. ඒ නිසා අපිට ඒක සම්බන්ධයෙන් ධර්මයට විනයට පටහැනිදී පටහැනි කියන්න ඕන. ඒතර දාණයට වඩා උතුම් දෙයක් හැටියට සැලකෙන දෙයක් ඒකදී නෑ දාණය ගැන කතා කරද්දී අපි ගත්තොත් යම් කෙනෙක් ප්‍රතිපද දැන් ආර්ය සංඝයාට සම්බන්ධ වෙන්නේ දැන් අපි ගත්තොත් ඉන්නවා කියමු දැන් සංඝයා කියලා මේ ඉන්නවා දැන් තව දවස් කීපයකින් එයා සිවුරුවරින් හිතාගෙන මේ ඉන්න ඉන්න දවස් ටිකේ හොඳට ඉන්නවා කියමු. නමුත් එයා සීලවන්ත කෙනෙක් හැටියට ඒ දානෙ ලැබෙන්න ලැබුණු සිල්වතෙකුට ඒ දානෙ දෙන්නේ. ඒතර අපි දෙනකොට අපි හිතාගෙන ඉන්නේ සිල්වතෙකුට දෙනවා. ඔව් සිල්වතෙක් නේ දැන් අපි කියමු දැන් සතියකට මහානලන්නේ මේ සතිය ආසී සීලය ආරක්ෂා කරගෙන ඉන්නෝනේ. නමුත් සතියදී නමුත් නමුත් එයාට ප්‍රතිපත්ති වශයෙන් එයාගේ එයාගේ මාර්ගයේ එයාගේ ශ්‍රද්ධාව ඩැමේජ් වෙනවා. මොකද ශ්‍රද්ධාවට එන්න බෑ එයාට. මොකද හේතුව භාග්‍යතුන් වහන්සේ මහානකම අනුදෙනවදාලේ ඒ බුදුරජාණන් වහන්සේ එකතැනක දේශනා කළා ඒක අංගුත්තර සංයුත නිකායේ දේශනාව තියෙන්නේ. ඒක දේශනා කළා මහණෙනි අතීතේ යම් කුල පුත්‍රෙක් මනාවකට ගිහි ගෙයින් එක්ම පැවිදුනාද ඒ චතුරාර්ය සත්‍ය අවබෝධ කිරීම පිණිසයි. වර්තමානයේ යම් කුල පුත්‍රෙක් මනාවකට ගිහි ගෙයින් එක්ම පැවිදි වෙයිද ඒ චතුරාර්ය සත්‍ය අවබෝධ කිරීම පිණිසයි. අනාගතයේ යම් කුලපුත්තේ ගියගෙන් නික්ම පැවිදේද චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන පිසයි. දැන් මොනවා කතා කරත් ශාසනයේ භාග්‍යතුන් වහන්සේගේ ශාසනයේ පිහිටෙවි බුදුරජාණන් වහන්සේ ධර්ම විනය තමයි මේ නායකත්වයේ තියෙන්නේ. එතකොට මේ ධර්මයේ පටහැනි දේවල් ලෝකෙ කෙලවර නැතුව සිද්ධ වෙනවනේ. ඉතින් ඒ නිසා ඒක ඒකේ නෙමෙයි අර තියෙන්නේ. ඉතින් අර මේකේ තියෙන්න ඕනේ අර මේ චිත්ත ප්‍රසාදයෙන් තමයි අපි ඒක කළ යුත්තේ. අවසන් වශයෙන් ස්වාමීන් වහන්සේ මේ දාණයට වඩා උතුම් කොට සැලකෙන දෙයක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ දාණය ගැන විස්තර කරත් දැන් අපි ගත්තොත් බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ භික්ෂු සංඝයාට දෙන දාණය. බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ භික්ෂු භික්ෂුණීන්ට දෙන දාණය. මේ වගේ ඊළඟට පසේ බුදුරුන්ට දෙන දාණය. මේ වගේ මේ මාර්ගඵලලාභී දාන විස්තර කරලා විස්තර කරලා එක තැනක දේශනා කරනවා. මහණෙනි මීට වඩා මහත්ඵලයි මානිසංසය කියනවා පංච සීලී ආරක්ෂා කිරීම. ඊට පස්සේ දේශනා කරන මහන්නේ මීට වඩා මහත්ඵලයේ මානිසංසය කියනවා ගව දෙන්නකගේ තන බුරුල්ලෙන් කිරි දෝනා කාලයක් මිත්සිත වැඩි වීම. ගව දෙන්නකගේ තන බුරුල්ලෙන් කිරි දෝනා කාලය කියන්නේ පැය භාගයක් වෙන්නේ නැතිනේ. පැය භාගයක් වෙන්නේ. මේ සිතේ මීට වඩා මහානිසංසය කියනවා. ඒක තැනක බුදුරජාණන් වහන්සේ දේශනා කරන ලස්සන උපමාවක්. දේශනා කරන මහන්නේ උදේට 100 දෙනෙකුට දාන දෙනවා. දවල්ට 100 දෙනෙකුට දාන දෙනවා. රැයට 100 දෙනෙකුට දාන දෙනවා. මෙතකොට එයාට සෑහෙන හැලි වලං, දර, හාල්පොල්, මිරිස් තුන පහ මහ විශාල වැඩපිළිවෙල නේද කියලා අහනවා. මේ මොකාකවත්ම කරදර නැති මීරත්වද අනුශාසන දෙයක් කියන්නද කියලා අහනවා. පොඩි වෙලා මේ සිත වඩන්න කියනවා. ඊරවාසි දේශනා කරන මහණේ ඊරත්වද ආනිසංස කියනවා ඇසපිය හෙලන. ඇසපියලෙන මොහොතක් අනිච්ච සංඥා වැඩි වෙනවා. දැන් බලන්න මේ එතකොට මේ මේ අපි හිතන රටාවට සම්බන්ධ කර යුතු දේවල් වල වටිනාකම භාග්‍යතුන් වහන්සේ දැක්කේ. ඉතින් නැත් වෙන කෙනෙකුට ඔය වගේ විග්‍රහ කරන්න බෑනේ. ඉතින් උන්වහන්සේ විග්‍රහ කරලා තියෙන විදිය ගත්තොත් ඇස පිහිලන මොහොතක් අනිත්‍ය සංඥාවට දැන් අනිත්‍ය ගැන කතා කරන සමහර බය වෙනවා. ඕ අනිත්‍ය අනිත්‍ය කියලා මේ නිකන් කඩාකප්ප කරනවා කියලා නිකන් අර මේ ලෝක ස්වභාවයට ගරහනවා. අනිත්‍ය කියන්නේ කවුරුත් මවපු එකක් නෙමෙයිනේ. ඒක ලෝක ස්වභාවයනේ. ඒ ලෝක ස්වභාවයට ගැරහුවා කියලා ලෝක ස්වභාව වෙනස් වෙන්නේ නැහැ. අපි ලෝක ස්වභාවය අවබෝධ කරොත් එයා ලෝක ස්වභාවයෙන් මිදෙනවා. ස්වාමීන් මේ අවසන් කරන්න කියලා හැදුවේ මම හිතන්නේ හැබැයි අර අනිච්ච මේ සංඥාව ගැන කතා කිරීමේදී දැන් රූපස්කන්ධ සංඥාස්කන්ධ හැටියට කියනවා. ඒතර මේ මොකක් කාට මේ තේරුම් ගන්න අමාරුයි මොකද සංඥාව කියන්නේ එකක් හැටියට. දැන් මේක කියනවා අතීත වර්තමාන අනාගත යනාදි වශයෙන් කියලා දෙනවා. ඒක පොඩක් ලුහුඬින් කියන්න පුළුවන් මොකද මේ ස්කන්ධයන් හැටියට කියලා. ස්කන්ධ කියන එක දැන් අපි ගත්තොත් හරි. දැන් වර්තමානයේ අපි අධ්‍යාපන රටාව තුලත් 12 ස්කන්ධය කියලා ඉගෙන ගන්නවනේ. මේ ස්කන්ධේ නෙමෙයි. ස්කන්ධ කියලා බුදුරජාන් වහන්සේගේ භාග්‍යතුන් වහන්සේගේ එක්තරා අවස්ථාවක අදාළා භාග්‍යතුන් වහන්සේ කන්ද කන්දෝති වුච්චති කිත්තවත අනුකෝබන්ති කන්දෝති කියලා තියෙනවා භාග්‍යතුන් වහන්සේ ස්කන්ධ ස්කන්ධ කියන කුමක් හේඳ ස්කන්ධ කියන්නේ යම් රූපයක් අතීතද අනාගතද වර්තමානද ඒ කියන්නේ අජාතං අභූතං ඒ කියන්නේ යම් රූපයක් අතීතයට නිරුද්ධ වුණාද ඒ කියන්නේ අපේ හිත ඔව් නෑ යම් රූපයක් අතීතයට නිරුද්ධ වුණාද අනාගතේ හටගත්තේ නැද්ද? වර්තමානයේ හටගෙන තිබේද? ආධ්‍යාත්ම වේද? ඒ කියන්නේ තමායක සලකයිද? බාහිර වේද? හීන වේද? ප්‍රණීත වේද? ගොරෝස් වේද? සියුම් වේද? දුර වේද? ළඟ වේද? මේ ස්කන්ධ වේ. ඒක හැම එකෙම තියෙනවා. හැම උපස්කන්ධ තියෙනවා. වේදනා සංඥා සංස්කාර විඥාන මේ පංච උපාදාන ස්කන්ධේටම ස්කන්ධ විස්තර කරන්නේ මේ විදිහටයි. ඒ කියන්නේ අතීත වර්තමාන අනාගත ආධ්‍යාත්මික බාහිර පිටස්තර බාහිර බාහිර ඕලාරික සියුම් හීන ප්‍රණීත දුර ළඟ කියන මේ ටික තමයි. ඒකට අපි ඒක ගැන හිතනකොට හැමතිස්සෙම මේක අනිච්ච නෑ මොකද හේතුව දැන් අපේ මනසේ ක්‍රියාකාරීත්වයේ නැත්තම් පටිච්චසමුපාදයේ ක්‍රියාකාරීත්වයේ සසරේ ක්‍රියාකාරීත්වයේ තියෙන ඔය ඔය පැති හරහා විතරයි. එතකොට යම් කිසි කෙනෙක් මේ පංච උපාදානස්කන්ධ ස්කන්ධ වශයෙන් වඩනවා නම් අනිත්‍ය වශයෙන් ඒ සියලුම පැති කව කරනවා යා. එතින් තමයි නිදහස් වෙන්නේ. ඒකද සංඥා ස්කන්ධ කියනකොට ඒකම මට සවිනාස කියනකොට ඒකම බැලුවේ අනිත්‍ය මෙනෙහි කරනකොට සංඥාවක් හැටියට අර ස්කන්ධයන් ඔක්කොම එකතු ප්‍රත්‍යක්ෂ කරගන්න වෙනවා එතන. එතකොට බලන්න දැන් ඇස පිහලෙන මොහොතක් පවා අනිත්‍ය සංඥාව වැඩිමෙන් මහත්ඵල මහනිසංසය කියන එකට මේ අනිත්‍ය කියන්නේ ඇති වෙන නැති වෙන ධර්මතාවයේ නෝනෙන් විමසීම මනුස්සයාට කොයිතරම් උපකාර වෙන දෙයක්ද? බල සම්පන්න දෙයක්. මම හිතන්නේ ස්වාමිනාස අවසර එහෙනම් අද වැඩසටහන නිමා කරන්න. ඉතින් අද වැඩසටහනේ මම හිතන්නේ ඉතා වැදගත් මාතෘකාවක් අපි කතා කරේ දානය පිළිබඳව. මේ දානය කොච්චර වැදගත් වෙනවද කියන එක ගැන තමයි අපි කතා කරේ මේක කොටස් වශයෙන් බෙදලා කොයි ආකාරයෙන්ද මේ කෙළ යුත්තේ කොයි ආකාරයෙන්ද අපි තවදුරටත් මේ වැඩි දියුණු කරගත යුත්තේ මෙවැනි දේවල් ගැන තමයි අද විශේෂයෙන්ම මේ අපි කතා කරේ. ඉතින් මෙතන මම හිතන්නේ වඩාත් වැදගත්ම කමක් ඇති උනේ මේ මෙත්සිට වැඩිමත් මේට ඇතුළත් වෙන හන්දා මොකද ගිය සතියේත් අපි මෙත්සිට ගැන කතා කිරීම හන්දා ඉතින් මෙතන අපි කතා කරේ කොහොමද මේ ප්‍රගුණයන් කර ගැනීමෙන් අපිටත් යම් කිසි දෙයක් මෙතන මේ ලබාගත හැක්කේ කියන ලබා ගැනීමේ පරමාර්ථයට අමතරව මේ යම් කිසි විදියකට අපි ඒ දායාද කරගත හැක්කේ කෙසේද කියන්න ගැන තමයි මෙතනින් කතා කරේ දානේ තීමේ ඉතින් අපි ලබන සතියේත් මේ වැඩසටහනට ඔබට හමු වීමේ බලාපොරොත්තුවෙන් උත් ආරාධනා කරමින් එනම් සෑම සතියකම බ්‍රහස්පතින්දා 9:45ට අපි මේ වැඩසටහන සජීවගෙන යනවා. ඔබට ආරාධනා කරමින් අපිත් එක්ක එකතු වෙන්නේ කියා අපි ඔබෙන් සමගන්නවා ඔබ සැමට නමෝ බුද්ධා. නමෝ බුද්ධාය නමෝ බුද්ධාය නමෝ බුද්ධාය නමෝ බුද්ධාය නමෝ බුද්ධාය නමෝ බුද්ධාය නමෝ බුද්ධාය නමෝ බුද්ධාය Namo Buddhaya Namo Buddhaya Namo Buddhaya